අපි ගිය සතියේ අලුත් මාතෘකාවක් පටන් අරගත්ත නැත්නම් අලුත් සූත්‍රයක් පටන් අරගත්තා. ඒ සූත්‍රය කියන්නේ කග්ග විසාන සූත්‍රය කියලා. මේ කග්ග විසාන සූත්‍රය ගුණ වෙලා තියෙන්නේ සංග්‍රහ වෙලා තියෙන්නේ කුත්තක නිකාය කියන සර්වචනාංශ විසිද්ධේෂ්ඨ සූත්‍ර පිටකයේ අශ්විනි පොතේ ඒක කුත්තක කියන නමට වැඩ දෙන පුංචි පුංචි කරුණු එකතු කරලා හදපු එකක්. ඉතින් ඒ කරුණු පුංචි වුණාට ත්‍රිපිටකයේ පිටවත හදාරණ ඇත්තෝ විග්‍රහයක් කරනවා කාට හරි විස්තර සහිතව සරල කරුණු ඉගෙන ගන්න ඕන නම් දීඝනිකාය කියවන්නේ. එතකොට දීඝනිකායේ තියෙනවා සීලය හා සම්බන්ධ ගොඩක් විස්තර. ඒක පළවෙනිම පටන් ගන්න සීලඛණ්ඩ. එක සූත්‍රයක්ම සෑහෙන දිගයි. ඒක උගාවක් විස්තර සහිතයි සීල ශික්ෂා පිළිබඳ. ඒ කාටද ඒක අවශ්‍ය නම් සීල ශික්ෂාව දැනගන්න ඕන නම් නැත්නම් ආධ්‍යාත්මික මුල දැනගන්න ඕන නම් දීගනිකාය කියන ගොඩක් වෙලා සූත්‍රයක් ගොඩක් දිගයි. ඒක සූත්‍රයක ජවනික රාශියක් තියෙනවා. බොහොම ලස්සන කතන්දර තියෙනවා. සර්වචනංශ වැඩිහිටපු කාලේ වෙච්ච සිටි ඒ තාලෙට විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඒ සීලය පිළිබඳව හැඟීමක් ඇතිලා ඕක ඒක තමයි කරන්න තියෙන්නේ. මම තව ඉස්සරහට යන්න ඕනේ, දිනු වෙන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් භාවනාව ගැන දැනගන්න ඕනේ නම් මජ්ක්‍ධිම නිකාය කියනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 152ක් ගොඩාක්ම භාවනා සම්බන්ධ අදාළ වටිනා සූත්‍ර සියරම ටික එකේ තියෙනවා. ඊට පස්සේ මේ <clears throat> මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ තියෙන කරුණු එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු වශයෙන් අංගුත්තර නිකාය ගොනු කරලා තිනවා ඒකේ මිශ්‍රයි. හැබැයි එක එක සූත්‍රයකට අර දීඝ නිකාය තරම් මුලැමැදාග කියවිලි නිදාණය මතක් කරලි එච්චර විස්තර කරන්නේ නැහැ දේශිත කරුණු ජවනිකා එකක් තියෙනවා ඒකක නිපාත තියෙනවා දෙකක් තියෙනවා ද්වේෂික දුක නිපාත තියෙනවා තුනක් තියෙන එක තික නිපාත තියෙනවා ඔහොමම නිපාත වශයෙන් කඩලා පෙන්නලා තියෙනවා සංයුත්ත නිකායේ ඔක්කොම සංයුත්ත කරලා ගුණ කරලා තියෙනවා ඒකේ සංයුත්ත නිකායේ සංයුත්තම 15ක් 16ක් තියෙනවා. සතිපට්ඨාන අදාළ දේවල් සතිපට්ඨාන සංයුත්තේ. වේදනාවට අදාළ කොටස් වේදනා සංයුත්තේ. දේවි දේවතාවන්ට අදාළ කොටස් දේවතා සංයුත්තේ. ගාථාවලින් කියපෙවුවා වෙනමම. කත්තිවලින් කියපෙවුවා වෙනමම. ඒක එක එක ධර්ම කොටස් මාත්‍රකාණුව ගුණ කරලා තියෙනවා. අන්න හතරට වැටිච්චි නැති කොටස් ටික තමයි කුද්දක නිකායේ තියෙන්නේ. කුද්දක නිකායේ තමයි ගැඹුරුම කොටස් තියෙන්නේ. ඊටාම රසමසවුණු කොටස්. ඉතින් අපි ඒ පළවෙනි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංගුත්තර නිකාය නැගීමක් නැති කෙනකොට මේවට කියොත් එහෙම උගක් කලාවට මුල දන්නේ නැති කම නිසා පටලැවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර වගේ ක්‍රමයට ගිය කෙනෙකුට නම් පුංචි සූත්‍ර පුංචි තු පුංචි කතාවක්. ඒයි තාම ගැඹුරක් තියෙනවා. ඒත් ඒත් ඒ කුද්දක නිකායේ තියෙනවා සූත්‍ර නිපාතේ කියලා පොතක්. ඒක තමයි දාර්ශනිකයන් අතර බහුශ්‍රතයන් අතර ශ්‍රේෂ්ඨම පොතේ සලකන්නේ. ඒ සුත්ත නිපාතේ කියලා කියන්නේ ඊට වැඩිය ඒක මණ්ඩි මිදෙන්නේ නැහැ. ඊට වැඩිය ඒක පිටු කරන්න බෑ. අන්තිමටම පිටු කරපු ටික තමයි නිපාත කියලා වශයෙන් අදහස් කරන්නේ. වැටලා වැටලා පෙරලා පෙරලා පෙරලා සාර මණ්ඩේ තමයි තියෙන්නේ සුත්ත නිපාතේ. ඉතින් මේ අදගත කතාව වැටෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාත. ඉතින් ඒක නිසා මේවා ටිකක් තේරුම් ගන්න අමාරුයි. එනමුත් මේ වගේ බණ භාවනා කරන පිරිසක් තේරුම් ගන්නෙත් නැත්නම් ඉන්නේ බුද්ධ ධාසයෙන් දෙයියන්ගේ බීර තමයි තියෙන්නේ. ඒ වගේ අපිට දෙයක්ත්‍ය සිද්ධ වෙනවා බුදු බුද්ධ ධාතනේ බාර දෙන්න. නමුත් දෙයියෝ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ වගේ සතිය පැහැදී සිට ගත්තා වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේක කරගනි. ඒක අපිට මේ නිසා මේක අමාරු වෙන නමුත් තේරුම් ගන්න වෙනවා. මේක අමාරු කාරණා දෙකක් තියෙනවා. එකක් අපි තේරුම් ගන්න කැමති නැතිකම. දෙක මේකේ භාෂාව ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා අපිට ටිකක් වාඩි වෙලා ඒ සඳහාම හිතගත යොදවලා දෝතිම බාර අරගෙන මුළු හදින්ම උත්සාහ කළොත් අපි නැත්නම් මේ වගේ පිටසක් ඒ වගේ වැඩකට සුදුසු බවක් ඒ සුදුසු නිසා විශාල ධර්ම ගැඹුරක් ශාරයක් අවබෝධ කරගන්න පුළුවන් බව තියෙනවා. නමුත් අර ඒ විදිහට සතිපැති සිට ගන්නතෝ කාරණාව අරියාදුවට හිටියොත් තේරුම් ගන්න බැරි වුණොත් කලේ වුණ නමල වතුරක් කරුවා වගේ පිටින් ගලන්න පටන් ගන්නවා කිසි කුණ විශේෂයක් වෙන්නේ නැහැ. දෙකම වෙන්න පුළුවන්. ඒ දෙකම වෙන්න පුළුවන්. මොකද ඒ තරම් මේක අර කියපු විදිහට සමහර මේ කරුණු පිළිගන්න කැමති නෑ. සමහරුන්ට ඒකට භාෂා ව්‍යාකරණ භාෂා ශාස්ත්‍ර ඥාන නෑ. නමුත් අපි උත්සාහ කරමු අපි සදා සදී පැහැදි මේක කටයුතු කරනවා කියලා. එතකොට අපි ගිය පාර ඒ කග්ග විසාන සූත්‍රයේ පළවෙනි ගාතාව ගත්තා. කියන්නේ ධර්ම දේශනා මාලාවක පළවෙනි ධර්ම දේශනාව කරා 7 වෙනිදා 14යි අගෝස්තු මාසේ අපි ඉස්සරහින් තියාගත්තේ සංසග්ග ජාතස්ස භවಂತಿ සෝකා. බුදුජානනාංශයේ දේශනාවක තණ්හාය ජාති ශෝකෝ කියන ගාථාව ධම්පදේ තියෙනවා. ඒකම තමයි ඒ තණ්හාවට සංසග්ගය කියලා සංසර්ගය ජාතස්ස භවಂತಿ ස්නේහා මේ සංසර්ගය ඇති වුණොත් එතන ස්නේහණයක් ඇති කවුරුත් එක්ක පෛරුපාදානකමක් ඇති කරගත්තොත් ඇයි හොඳයි ඇති කරගත්තොත් දෙන්න අතර බැඳීමක් ඇති වෙනවා ස්නේහංගයන් දුක්ඛ මිදම් පහෝති මේ ස්නේහේ කාන්තම දුක ගෙනෙනවා ඒක නිසා අපි කාට හරි සජීවී අජීවී මොන දෙයක් එක්ක හරි සංසර්ගයට යෙදුනොත් ඇසුර වැඩි කෙරුවොත් ආලිංගනයට ගියොත් සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන් මේ සම්බන්ධ වෙන්නේ මේ දෙක අතර තියෙන මොකද්ද කාන්දා ශක්තියක් නිසා මොකද්ද සෙනෙහසක් නිසා අන්නේ සෙනෙහස හොඳක් නම් කවදාකවත් කරන්නේ ඉතින් ඒක නිසා සේහං වයං දුක්ඛමිදං පහෝති. ස්නේහය අනුව තමයි දුකක් කෙනෙකුට ලෝකයේ ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති භයං ආදි වශයෙන් අපි හිතන්නේ මේ තණ්හාවෙන් ස්නේහයෙන් ඇති කරගන්නයි අමාරු ඇති කරගත්තොත් ඒක සදා සැපක්ගෙන දෙන අපිට සාකල්යෙම සැපගෙන දෙන දේ එන්නේ ස්නේහයෙන් කියලායි අපිට ඔය ඉස්කෝලේ පොත්වල උගන්වන්නේ. බාධා සාත්‍රවල උගන්වන්නේ. ලෞකික විශ්යන්ගේ උගන්වන්නේ. ඒ නිසා අපි ස්නේහේ නැති වුණොත් කනගාටු වෙන අපරාධය අපි කවුරුත් ගණන් ගන්න නැති කෙනෙක් අපිට නෑනේ මේ ස්නේහේ නෑනේ. අනේ අපිට කවදාද මේ ස්නේහය ඇති කරගන්න පුළුවන් කියලා අපි নানা ආකාර ක්‍රම වලට බලනවා වැඩි ජනප්‍රිය පුත්‍රයන් අසුරු කරගන්න වැඩි පිරිසක ධනාත්මයට ප්ලක් වෙන්න ස්නේහය ලබා ගන්න, ඡන්ද ලබා ගන්න, මනාප ලබා ගන්න ලෝකෙ මරා ගන්න. නමුත් ආයිත් මරා ගන්නත් එතන තමයි ඡන්දේ මරාප පොරේ කියලා ගත්තේ. මනාපෙත් එක මරා ගැනීමත් එකට තියෙන්නේ. මනාප යනවා නම් ඉතින් ලෝකේ තෝපා හැටියට මරා මරා ගන්න බෑනේ. මනාපේ තියෙනවා නම් සතුටක් නේ ඉන්න එපායි. මොකද අන්තිමට මනාප කරේ එක පක්ෂයේ අය අතුරු පවා රණ්ඩු. එක පවුලේ අය අතුරු පවා රණ්ඩු. ඒ මොකද මේ මනාපේ මේ ස්නේහය මේ සංසග්ගය තමයි ඒ දුකට හේතු වෙන්නේ. ඉතින් ඒකේ <clears throat> සාරමාදය මණ්ඩේ විතරක් ਸਰවචනාංශේ මේ ගාථාවල දේශනා කරනවා සංසක්ක ජාතස්ස භවಂತಿ ස්නේහ. ස්නේහං වයන් දුක්ඛ මිදම් පහෝති. මේ ස්නේහ තියෙන තැන පමණමයි දුක තියෙන්නේ. ආදීනවන් ස්නේහ චම්පෙක්කමානෝ. මේ මහා ගොරදර දුක කෙන්නා වූ මේ ස්නේහේ ආදීනවේ කටුක ඵලය දැනගෙන ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කග වේනගේ තනියඟ වගේ තනි වේයන් එකලා වේයන් උදේකලාවේ යහම පැත්තකට යහම කියන එකයි එතකොට මේ ගාථාවේ සාමූහික අර්ථය. ඉතින් මේක අපි කානිවල් එක ගිහිලා කිව්වොත් රේඩියෝ එක ගිහිලා කිව්වොත් ටෙලිවිෂන් එකේ කිව්වොත් ඒක මේ පණිවිඩය හැම වෙලාවෙම කියන එකතු වෙල්ලා සෙනෙහි බඳපල්ලා ආලිංගනය කරපල්ලා ලං වෙල්ලා කිය කිය යතර මැද මේ කංග වෙන ගාංග වගේ වයන් කියන පණිවිඩය එනිකක් නැහැ. මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන හැම කෙනාම මොකද්ද තම තමන්ගේ මෙහෙවීමකින් විවේකයක් පතාගෙන අරණ්‍යගත වෙලා කුමූලගත වෙන්නයි සීනාසනාගත වෙන්නයි නැත්නම් අපි කියනවා ශූන්‍යාකාරගත වෙන්නයි ඉතින් ඒ කෙනෙකුට තේරෙනවා අපිත් ඔය ස්නේහය හොඳයි කියන වෙලාවකුත් තියෙනවා නමුත් අපිට කොතනකදී හරි මේ සෙනෙහේ වැඩි සෙනෙහ දබරටයි මහවැත්ත උලකටයි කියලා සිංහල කතාවක් තියෙනවනේ මේ සෙනෙහ නිසා අපිට විවේකේ නැති වෙලා තියෙනවා අපිට ලැබිච්ච දේ භුක්ති විඳ ගන්න වෙලාවක් නැහැ. අපිට අතප්පයක් හොදා ගන්න වෙලාවක් නැහැ. නාන්න කියන්න වෙලාවක් නැහැ. මේ තිනේ නිසා කියලා තීරිච්ච නිසායි අපි මේ සියලු ස්නේහ කරන වස්තු, තිච්චල චංචල වස්තු වත් කරලා අපි ආරණ්‍යයට ආවේ. ඒ ආපු කෙනාට එnde හේතු වෙච්ච කාරණා තමයි මේ පණපදින් කියවේ. නමුත් මෙතන පුංචි ගැටයක් පුංචි මර්මස්ථානයක් තියෙනවා. ඒ මේ වෙනකන් ස්නේහයෙන් අයින් වෙන්න කටයුතු නොකරපු අපි නෑදෑයෝ පිට හිතන්නකෝ. අපි යාළුවෝ පිට ඒගොල්ලෝ තාම අපි වගේ වෙන් වෙලා නෑ. ඒගොල්ලෝ තාමත් ඉන්නේ ඒගොල්ලන්ගේ ඒ පෞල් කල ජීවිතය කියලා එනවා. ගිහි බැඳිච්ච ජීවිතය කියලා. ඒ අත්තු නොදන්න මේ වහලයට ඉන්න පිටසක් පමණක් දන්න කාරණාවක් තියෙනවා මේ ගාථාවෙන් මතු කළ දෙන්න පුළුවන්. ඒ මොකද මේ වගේ ඇවිල්ලා සංසර්ගය සිනේහ ඇති කරනවා සිනේහ කියන්නේ මෙලෙක් ගතිය මෘතු ගතිය එහෙම නැත්නම් ආලවට්ටම කියලා කියන්නේ ආලවට්ටම ඇති කරනවා මේ ආලවට්ටම අන්තිමට දුකක් ඇති වෙන නිසා අපි වොන්න කී ගියත් ඇරියා එහෙම නැත්නම් తాවකාලිකව ඥාති පරිවර්තේ හෝ ඒ භෝග පරිවර්තේ අතහැරියා අතහැරලා දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ විවේක ස්ථානකට ඇවිල්ලා අරණ්‍යගත වෙලා ගහක් මුනේක නැදී භාවනා ශාලාවක් කියන ශූන්‍යකාට ගිහිල්ලා හරි අපි දැන් අපේක්ෂා කරනවා ඒ කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා නෑ පරිවටින් ඈත්වීමෙන් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තයෙන් ඈත්වීමෙන් ඇතිවෙච්ච විවේකේ අඛන්තුලක්වත් ඒක ලැබෙන්නේ නැහැ. ගෙදර අතර හිතන වැඩිය හිත ඒව ගැන හිතන්න පටන් ගන්නවා. ඒක නිසා වැවක බැම්ම කඩලා ගියා වගේ මෙහි ඇවිල්ලා ඇත්තේ හොයාගත්තට පස්සේ ඔන්න කොච්ච දාන්න පටන් අර ගන්නවා කරලා ඉවරලා ඉන්න බැරි වෙච්ච වැඩත් කිහිල්ල කරන්න තියෙන වැඩත් මේ වෙලාවේ මෙහෙට පැමිණීම නිසා මග හැරිච්ච යුතුයකන් ටිකත් ශෙනෙහස ඇත්වීමත් Taman හිටපු සුඛ සුපුරුදු පරිසරයෙන් වෙන්වීම නිසා හිතේ ගතේ දැනෙන කොහල ගතියත් කූඩල්ල පොට්ට උඩ තිබ්බා වගේ කටුගේක දැම්මා වගේ කටුව තුනක් දැම්මා වගේ මොකද්ද නෝල් ගතියක් දැනෙනවා දැන් පේන්න තියෙන්නේ අම්මා පාර තිබිච්ච සෙනෙහස හොඳයි කියනවා අපව ගෙදර යන්න තියෙනවා නම් කොයි වෙලාවෙද කියලා බලා ඉන්නවා මේක මහා මාළුවෙකුට දැම්මා වගේ වැඩක් දැකලිලක් පොරකෑමක් ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන විදියට මේ සංසර්ගයේ ඇලි ගලි වාසයේ ඉන්නකොට සෙනෙහස පහළ වෙනවා සෙනෙහසෙන් දුක එනවා කිව්වට අපි ඒක දන්නවනේ නමුත් ඒ දුක මේ සංසර්ගයෙන් ඈත් වුණාම එන තර දුක තරම් කටුක නැතය ඒ නිසා අපව සෙනෙහසට යන එක හොඳය කියලා ඕන තරම් කල්පනා පහළ වෙන්න පුළුවන් පළවෙනි වතාවට මේ වගේ කීකේකින් අයින් වෙච්ච කෙනාට මේ නිත්‍ය වශයෙන් නැතරලා භාවනා මධ්‍යස්ථානට ආපු කෙනාට ඒ කෙනාට වටපිට බලලා කියන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව මේක ඊළඟට බෙදාගෙන කරන පරිප්පුවන්නේ මෙතන තියෙන්නේ. කවුරුත් කරපේ ගන්න වෙන්නේ. තමන්මනේ මේ අමාරුවෙන් වෙලාව කලාව හොයාගෙන තැනක් බලාගෙන මේ ආවේ. දැන් ආවට පස්සේ මොකද වෙන්නේ? කබලෙල්ලිපට වැටෙනවා වගේ. අන්න එවැනි කෙනෙකුට මොකද්ද මේ ගාතාවෙන් ගන්න තියෙන අර්ථය? පළවෙනි අර්ථය සම්පූර්ණ තේරුම් ගත්ත කියලා නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් පළවෙනි අර්ථේ තණ්හා ජාති සෝකෝ පෙමතෝ ජාති සෝකෝ කියලා නාටකම් තියෙනවානේ. ධම්මපදයේ තියෙනවානේ. ඒ නිසා මම හිතනවා ඒක අපි අපි නෑයත් එක්ක කතා කරතේ. ඒක ප්‍රශ්නයක් නෑ මොකද ගෙදර ඉන්න ගමන් කියත හැකි ඇති වෙච්ච තරම් දුක් ඇති වෙන සෙනෙහස කියලා. දැන් අපි පැయ్య වෙලා නෑ යෝත හැරලා වස්තු අතහැරලා දැන් මෙතෙන් ආවට පස්සේ අපි හිතනවා දැන් ඕන අපි වඩා දුක අඩු තැනකට ගියා. එහෙම නැත්නම් සෙනෙහස අඩු තැනකට ගියා. සංසර්ගය අඩු තැනකට ගියා. ඉතින් අපිට මේ සැහැල්ලුව දැනෙන්න එපායි. විවේකයෙන් දැනෙන්න එපායි. විස්රාමයෙන් දැනෙන්න එපායි. නමුත් බලාපොරොත්තු තරම් ඒක දැනෙන්නේ නෑ. මේ தත්ත්වයට අපේ නෑයෝ මොනවද කියන්නේ? අපිට උසුළු විසුණු පාන. බලන්න පඬිතකමට කෙලින්ම නිවන් දකින්න ගියා. දැන් ගියා ලෙවල දැන් ආපහු වෙන්නේ ගියාට වැඩි වේගෙන්. ඒ මොකද ඒ කොල්ලෝ බලාගෙන ඉන්නවා එයත් ගත්ත එයත් ගත්ත පැත්ත ඇත්ත කියලා පෙන්නන. අපි ඉන්නේ සමාජයේ පොදු පැත්තේදී රණුනම එක්කනේ අපේ පැත්තේ. උඹලා විතර නිකන් පැහිය වෙලා නිවන් දකින්න යනවා. තනියම නිවන් දකින්න යනවා. ඔය ගියාට ගොයියෝ ආපහු එන්නේ ගියාට වැඩිය වේගෙන් කියලා එහෙම තමයි මේ නන්ද කුමාරයා යනකොට ජනපද කල්යاني කිව්වේ. ගියත් හිමිනේ වහා එන්නේ කියලා තමයි කිව්වේ. දන්නවා ජනපද කල්යاني තරම් මෙලකක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. ඒ වගේම හෙට හම්බෙන්න තියෙන යෝරජක තරතුර වගේ එකක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. හෙට හම්බෙන්න තියෙන විශාල මාලිකාව එකක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දෙන ගෞරවණ නිසා ගියාට ජනපද කල්යاني කවුරුෙන් බල්ලා කියනවා ගියත් හිමිනේ වහා එන්නේ ඉතින් ගියාට පස්සේ නන්දහාමුදුරන්ට වෙන්නේ මොකද්ද? ඇස් දෙක වහගත්ත ගමන්. මේ වටපිටේ ඉන්න කට්ටන සංඝයා තමයි, ගස්කොලන් තමයි, කැලේ තමයි. ඇස් දෙක වහගත්ත ගමන් ජනපද කල්යاني පේනවා. ජනපද කල්යاني ඇහෙනවා. ජනවත් පණ්ඩරණේ අතපත ගාවවත් ඇහෙනිනවා. කවදා මම මෙතන යන්දෝ කියලා වටපිට බල බල භාවනා කරන්නෙම මේ සිපිරිගෙයින් මේ කටුගෙයින් කවදද ගැලවෙන්නේ? ඒ කදාවත් භාවනාවක් හරියන්නේ සමහර විට ධර්මද කල්යාණි බඳලා යුවරජ තන්ත්‍රයටපත් වුණා නම් ගෙදර ඉඳගෙන රාජමාලිගාව හැරි භාවනා කරන්න දැන් ජනපද කල්යාණිත් නෑ යුවරජ තන්ත්‍රත් නෑ මාලිගාවත් නෑ භාවනාවක් නෑ හිත තරි ගහිච්ච කබරේක් වාගේ ගලකට තමලා ගහපු පුවක් හිටක් වගේ නන්නත්තා ඒකේ නන්ද කහමුදුන කතාව හොඳටම පැහැදිලි කණ්ඩත් බෑ ඉඳ ගන්නත් බෑ විසුන් නෑ ඉසු ඉඳුන් හිටුම් පහසුකම් නෑ හැම තැනම බුදුම වෙහෙරකටපත් කරනවා ඉතින් මේක ඒකාන්තයෙන්ම යෝගාවචරයට සිද්ධ වෙනවා කේතර අතහැරලා මේ වගේ තැනට ආවට පස්සේ ලොකු හිතේ සතුටක් තියෙනවා සද්ධාාවක් වෙන්න පුළුවන් ආධ්‍යාත්මයක් වෙන්න පුළුවන් දර්ශනයක් වෙන්න පුළුවන් නමුත් අපේ හිතත් එක්ක සෙල්ලම් කරන්න අපේ හිතත් එක්ක හිතේ මේ ගති වලින් බේරෙන්න තරම් ඒක නිසා ඒ වෙනි කෙනෙකුට ඥානවන්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ තියෙනවා තර්කන ක්‍රමයක් න්‍යායක් එනතන් දර්ශනයක් එහි මෙහිම වෙන්නේ කියන්නේ. ඒක කියන්නේ චිත්ත න්‍යාමයක් කියලා. එතන ලෝකේ පවතින න්‍යාය ධර්මයක්. ඒ මොකද මේ කාම වස්තු සහ වස්තු කාමයේ කියලා පද දෙකක් තියෙනවා. කාම වස්තු කියලා කියන්නේ ප්‍රිය බන්ධන රූප, මන කන නිපිනවන ශබ්ද, නාසයේ පිනවන ගඳ, ජීව පිනවන රසමස උළු ආහාර, කායට දැනෙන යාන වාහන වල තියෙන සුපභෝගී දේ නැ හෝ ස්ත්‍රියට පුරුෂයෙක් පුරුෂයෙකුට ස්ත්‍රියක් වශයෙන් තියෙන මේ පහස. ඉතින් අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අමුඩ ගහගෙන හම්බ කරන්නේ ඕකනේ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ. ඉතින් හම්බ කරන ගයක් හදාගෙන, පවුලක් හදාගෙන, නමක් හදාගෙන, කමක් රටක් බැදීගෙන අපි ජීවත් වෙනවා. ඒ ජීවත් වෙද්දි තමයි අපිට මොකද්ද අඩුවක් ආවිලා මේ වගේ තැනකට ආවේ. මේ වගේ තැනකට එනකොට අර සියලුම කාම වස්තු ඒකට කියනවා කාම ගුණ කියලා බුදුහාමුදුරෝ ඒ වගේ අවසර අරගෙන తాවකාලිකව වෙන් වෙනවා. දැන් පැවිද්ද නම් ඉතිරව වෙන් වෙලා. මේක ලේසි නෑ. මේක කොල්ලප භාගින් ගැලවෙනවා වගේ වැඩක්. බොහොමත්ම ප්‍රයෝගශීලී වෙන්න ඕනේ. ඒකට මේ මහා ශීසයඩෝ ස්වාමීන් වහන්සේ දීලා තියෙන ප්‍රයෝගයක් තමයි දවස් 7කට වෙන් වෙලා බලපන්. දවස් 3කට වෙන් වෙලා බලපන්. දුගාන දෙකට වෙන් වෙලා බලපන්. එහෙම නැත්නම් ඔබට තේරේ මරණ මොහොතදී කොච්චර අමාරු වේද ඔක ගලවන්න. දැන් මේ මේ తాවකාලිකවත් බැරි නම්. නමුත් දැන් අපි හිතමු తాවකාලික වෙන් උණයි කියලා සාර්ථක වුණාට පස්සේ බුදුහාම කියනවා කාම ගුණයන්ගෙන් වෙන් වුණාට කාම සංඥාවේ එළවෙලව පාර ඒකට කියනවා වස්තු කාමයෙන් වෙන් වුණාට කාම වස්තුවෙන් වුණාට වස්තු කාමේ පහර දෙනවා. වස්තු කාමයට තමයි කියන්නේ කාම ඡන්දය කියලා. අපි ඉඳගත්තට පස්සේ අපිට විවිධ බැඳීම් නිසා, විවිධ ආශාවල් නිසා අතීතට අනාගතට හිත දුවනවා. මේ වර්තමාන මොහොත සැප නැහැ. ඒ වගේම අතනට හිත යනවා, අරයට හිත යනවා, මෙයාට හිත යනවා. මේ සෑම දෙයකටම හිත වෙන්නේ විවිධාකාර අරමුණු රසය. ඔයා යන්න දඟලන දඟලිල්ලක් අර කැලේ හිටපු අත්ෙන් අතට පැන පැන කකායට කුරුල්ලෙක් කූඩුවකට දාපු ගමන් ඒ කුරුල්ලා පුදුම විදියට කිපෙනවා. එහෙම් පයින්නවා මෙහෙම් පයින්නත් තට විහිදෙනවා දොර කඩාගෙන යන්න හදනවා. අර කූඩුවේ ඌට බැඳෙන්න ඇති වෙලා තියෙන අර බැඳීම නිසා. කැලේ ඉන්න කල් මල්මී හරකෙක් කැලේකට ගම ගමකට ගෙනලා ගම්මැද්දේ බැන්දොත් ඌ බෙල්ල කඩාන වරබන්ද කඩාන කණු කඩාන දුවන්න හදනවා. කැලේ ඉන්නවටත් වැඩිය කුළු ගති පානවා. ආන්නේ වගේ තමයි අපි ඉස්සල්ලාම මේ සෙනෙහසින් මේ සංසග්ගයෙන් පොඩ්ඩක් අයින් වෙච්ච ගමන් පරිේශන මට්ටමින් අයින් වෙච්ච ගමන් දුක දෙගුණ තෙන්න වෙනවා. එහෙනම් අපි දුක්ඛ සත්‍යෙට කොහොම කිට්ටු වෙනවා. එහෙනම් මරණය ලාවට අත්දකින්නවා. මරණ වෙලාවේදී කොහොම හිටියේද මේක මේ දැනගෙන දැනගෙන මේ අසවල් දිශාට අසවල් තැනට අසවල් වෙලාවට යනවයි කියලා ගිහිල්ලා ආවත් මෙහෙමනම් දිශාවක් දන්නේ නැතුව යන තැන දන්නේ නැතුව කාලයක් නැතුව සදාකාලිකව වෙන් වෙන්න වෙනකොට මොන තරම් දුකක් දෙයිද කියලා කාම ගුණයන්ගේ තියෙන නපුර එළවෙලව පහර දෙන ගතිය තේරෙන්නේ කාම සංඥාවෙන් බැටකට මනුස්සයට විතරයි. යාර තේරෙනවා මේ අපි හම්බ කරපු ටික විතර අපිට කල්පනා කරන්න. අපි හම්බ කරපු නැති වස්තු විශාල ප්‍රදේශයක් ලෝකේ තියෙනවා එකකින්වත් අපිට කරදර නැහැ. ඒක අපේ නෙවෙයි. නමුත් අපි හම්බ කරපු වස්තුව අපි ආශාවෙන් හම්බ කරාට අතාරින්ටි කියලා තමයි තේරෙන්නේ. ඒවා එළවෙලව අපිට පහර දෙන හැටි. ඒක නිසා බුදුජානකසේ සඳහන් කරනවා අපේ හිත කාම ගුණයන්ගෙන් ශූන්‍ය කරගත්තට අපි ගිහිගේ අතහැරියාට කාම සංඥාවෙන් ශූන්‍ය කරනවා කියන එක විශේෂ පරිශ්‍රමයක්. විශේෂ ප්‍රයත්නකින් කළ යුත්තක්. ඒ සඳහා ਸਰවචනහසේ තනියම නැගී හිටිනවා මහා මනුස්ස ස්වභාව ප්‍රභාව ප්‍රජාව වෙනුවෙන්. එලකිනෝ උඹලා අනික් අයට වැඩිය කාමයේ සතිය පැහැදී ගිහිගෙතර ගත කරන නැත්තන්ට වැඩිය පරිශ්‍රෙන් ඉදිරිපත් වෙච්ච පිරිසක් ඒ පිරිසට මම දන්නවා වනමුකේ පෑදුවාට පස්සේ වනමුක වනේ හිදෙනවා වැඩි වගේ උඹලගේ තොත්දල් වෙලා තියෙන්නේ ඒ ඔත්දල් වෙලා තියෙන්නේ උඹලගේ උඹලගේ දුර්ලකම් නිසා නෙවෙයි චිත්ත නියාමයක් කාම වස්තුන්ගෙන් වෙන් වෙච්ච ගමන් කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච ගමන් මේ ක්ලේශ කාමය නැත්නම් කාම ඡන්දය මේකට කාම සංඥාව කියලා කියනවා පේන්න නෑ හැබැයි බැඳගෙන වත දෙනවා එයාට තේරෙනවා මේ වද දෙන්නේ Taman ඇසුරු කරපු දන්න කියන අතගාපු හම්බ කරපු වස්තුව විතරයි වද දෙන්නේ. ඒ නිසා කිහිගෙතර ඉඳන අමුදරුවන් රකින්න අයට වඩා සංසග්ගං සංසග්ගජාතස භවන්ති ස්නේහ කියන එක తాවකාලිකව ස්ථිරව කිහිගේ අතහැරපු අයට හොඳට තේරෙනවා. අපි ඇලි ගලි කොච්චර වාසය කරාද ඒ පුද්ගලයන්ගෙන් වෙන් වෙච්ච ගමන් ඒහා සමාන දුකක් එනවා. අපි මධ්‍යස්ථ වාසය කරපෙකරත් එක්ක වෙන්ුණා කියලා දුකක් එන්නේ නැහැ. නොදකින්න ඔබතන් කියප හතුරකින් වෙන් වෙන් වෙන්න සැපයි. අපේ දුක එන්නෙම සංසග්ගේ ඇතිවෙච්ච කට්ටියත් එක්ක වෙන් වෙන්න වෙච්ච දවසේ. හැබැයි අපි හොඳටම දන්නවා හැම කෙනාම භාවනා කරත් නැතත් කවදා හරි වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවා. මැරෙනකොට ওই සංසග්ගේ අඩු වෙලා නැති වෙයි. සෙනෙහස අඩු වෙලා නැති වෙයි. කිරිනට්ට කඩලා ගත්ත කොස් කැටයක් වාගේ අවගෙඩියක් වාගේ කිරි විශ්ේනවයි දාන. ඒතර ගෑවිච්ච ගෑවිච්චන වඩ වෙනවා. මරණ මොහොතදී අපි විශාල දුකකටපත් වෙනවා කොට දාපු පාළුවක් වගේ. අපි ඒකට සාප කරනවා. මායයට බහිනවා, කෙලෙස් වලට බහිනවා. ඇයි හද්දියනේ මෙච්චර මේ ආහුසත්‍යයේදී මම හදිසි අනතුරකින් මට මැරෙන්න උනේ. ඇයි මං වගේ පින් පින් කරන කෙනෙකුට පිළිකාවක් ආවේ? ඇයි මං වගේ මේ බණ භාවනා කරන පන්සල් අතු මිනිස්සුෙකුට මේ වගේ දුකක් ආවේ කියලා සාපතිල බලිනවා. මොකද මේ පරිහරණය කළා නැති නිසා. ඒ නිසා බුදුජානකසේ සඳහන් කරනවා ගණිකාතා මාර්ගේ එහෙම නැත්නම් අපි සතිපට්ඨාන සූත්‍රය වගේ වෙයි ආනාපාන සති සූත්‍රය වගේ දේවල් වලින් මේක නොදැන මේ අකර දැම්මෙට වැටෙනවට වැඩිය ටිකක් ටිකක් පරිේෂණ කරලා ගියොත් ලේසි කියලා. ඒ සඳහා අපිට කෙලින්ම කාම වස්තු අයින් කරාට කාම වස්තුගේ මල්ලි තමයි කාම සංඥාව කියන්නේ මිනිහ තමයි අමාරු පාරය. මිනිහගෙන් තමයි ගැලවෙන්න බැරි. ඒ නිසා බුද්ධ ශාන්තිය සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් කාම වස්තුන්ගෙමුත් වෙන් වෙලා කාම සංඥාවෙමුත් වෙන් වෙන්න ඒක ප්‍රතිස්ථාපන ක්‍රමයේ ඇර සාපේක්ෂතාවාදයෙන් තොර ගැලවෙන්න බෑ. ඒ නිසා කාමයාගෙන් වෙන් වෙලා කාම සංඥාවෙන් වෙන් වෙන්න ඕන රූපේ සරණ යන්න කියලා. තමන්ගේ කය ඉඳගෙන ඉන්න ඉරියව්ව නැත්නම් කයේ තියෙන වායෝ වඨප ධාතුව කියන ආශ්වාස ප්‍රශ්වාසය එනතම මේ පිම්බීම හැකලීම එහෙම නැත්නම් සක්මන් කරනකොට මේ පොළවේ කෙටෙන ගතිය කියන මේ ධාතු කොටට හිත ගියා නම් චිත්තක්ෂණේ ඒ චිත්තක්ෂණේ කාම ගුණත් නැහැ කාම සංඥාවක් නැහැ එතකොට ඒ අර ඉස්ලාම් සරේ ගිහි ගියාතරන අවස්ථාව දැන් මේ කාම සංඥා තරන අවස්ථාවක් කියන දෙකම උදකලා දෙකක් විවේක දෙකක් විශ්‍රාම දෙකක් අතහැරීම් දෙකක් මේ පළවෙනියෙන් අපි කරන්නේ තොගේට නන්ද කුමාරයා බුදුහාමුදුරගේ පාත්‍රය ආපව ගත්තේ නැති නිසා පස බල බල මාලිගාදියා බල බල ජනපද කල්යාණ දියා බල බල ගේ අතාරිනවා අතහැරියට ජනපද කල්යාණ කියනවා යත් මිනි වහයෙන්නේ කියලා එතකොට මේ ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි ආ පාත්‍රය අතේ තිබ්බට ඔළුවේ තියෙන කාමී ගිහිලා ඉබුදුආ ගඳවන්න විවේකතන කමනේ ඉතින් බාන කරපන්කෝ ආ දැන් භාවනා කරමු. භාවනා කරනකොට අර සීරම කොජ දානවා මොනම විදියකින්වත් ඒට සංකල්පනා කාම සංකල්පනා මොනම ප්‍රයත්නකින් තයින් කරන්න බෑ. අයින් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒ වෙනුවට වෙන දෙයක් ඔලුවට දාන්න ඒක කියනවා කටපුංචි බෝතලයක වාතය තියෙනවා. ඒ වාතය අයින් කරන්න නම් මොනවා කරුවත් හරියන්නේ නැහැ. ඒක වතුරෙන් පුරවන්න. වතුරෙන් පුරවුවාම පුරවන පුරවන කඳුලකට සාපේක්ෂ වාත ප්‍රමාණය ප්‍රතිස්ථාපනය වෙනවා. නමුත් කඩපුංචි බෝතලයක් දියැලකට ඇල්ලුවාට වතුර ඇතුළට යන්නේ නැහැ. වතුරේ ඉවුවට යන්නේ නැහැ. ඉතින් ඒකට වතුර පාන්තිරයක් දාලා පාන්තිරයේ දිගේ එපීට මොදු වෙන්න ආරින්. නැත්නම් පොල්කෙන්දක් දාලා පොල්කෙන්ද දිගේ කඳුල කඳුල කඳුල කඳුල බොහෝම හිමීට දාන්න ඕනේ. එහෙම නැත්නම් කටපුංචි බෝතලයක වතුර දාන්න බෑ. දාන දාන කඳුලට සාපේක්ෂව ඇතුලේ තියෙන වාතය අයින් වෙන්න ASCII මේ හිතේ තියෙන කාම සංඥා අර ආස්වාද ප්‍රසවාසී වායෝ පොට්ටප ධාතුවේ නැත්නම් මේ ඉඳගෙන ඉන්න භවයේ ඉන්න චිත්තක්ෂණයක් පාස ඒ කාම ගුණ සහ කාම සංඥා අයින් වෙන බව යෝගාවචරය දැනගන්නේ බොහෝම කලාතුරකින් යෝගාවචරයේ මේ අපරාධ මේ ආස්වාද ප්‍රසවාසී බල බල ඉඳලා වැඩේ මොකද්ද කිසිම ලාභයක් සත්කාරයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් පේනවා තමයි නැද්දකින් කියලා හිතනවා. ආශර්වසත් පේනවා ආශර්ව තමයි ඉන්නේ. ඒකට ආශර්වසේ හීන තත්ත්වයට වැටෙනවා. ඉස්සර ප්‍රණීතව වැටෙනවා. පස්සේ හීන වෙනවා. මොකද හේතුව ඒකෙන් සිද්ධ වෙන කෘත්‍ය දන්නේ නැහැ. ඒකෙන් කරන්නේ මේ කාම සංඥා අයින් කරන බව දන්නේ නැති නිසා කාම සංඥා අයින් වීම බලාපොරොත්තු නොවන නිසා අභිමතාතේ නොවෙන නිසා ඒක නවධානයක් නැති නිසා අයියෝ මේ හුස්මනේ හුලන්නේ කියලා ඒක ගණන් නොගෙන ඉන්නවා. ඉතින් මේ මේ කග්ගවිශාල සූත්‍රයේ මේ කතාව අරගෙන මතකලා දෙන්න හදන්නේ ඒක දෙවැනි අබිනිෂ්ක්‍මණය. ඉස්ලාමයේ කාමයේ අතාරිනවා. ඊට කාම සංඥාව අතාරිනවා. කාමයේ අතාරින්නේ අපි අරන්නේ අල්ලගෙන. කාමයේ අතාරින්නේ අපි භාවනා මධ්‍යස්ථානයක් අල්ලගෙන. කාමයේ අතාරින්නේ අපි භාවනා ශාලාවක් අල්ලගෙන. ඊට භාවනා ශාලාවට ගිහිල්ලා රූපයක් අල්ලගෙන ඒ අරණ්‍ය සංඥාවත් භාවනා ශාලා සංඥාවත් තමයි ඉඳගෙන ඉන්නවා කියන සංඥාවක් නැති කරලා හරියට එක රූපයක දාන්න කියන අත්විඳියකි ප්‍රත්‍යක්ෂ කළ හැකි රූපයකට ගිය ගම කාමේසා කාම සංඥාවයි මේක කළ හැක්කක් බව විශ්වාස කරන මනුස්සයට නිවන් දකින්න පුළුවන් ඒ මනුස්සයා කොහොමඩක්වත් නිවන් පෙතේ ඉන්නේ නැත්නම් එයාට කීයකේ සෝවාන් මාර්ගත්තේ කියලා සෝවාන් මාර්ගයට පෙළඹිලා ඉන්නේ ඒ වැඩ දුර ගමනක් තියෙනවා මාර්ග තනතුරු ලැබෙනවා ඉතින් ඒක වෙනකොට තේරෙන්නේ අර ඉස්සලා ගිහි ගිය අතර මේක දැන් ඉස්තාවර වෙනවා මේ චිත්තක්ෂණ මට්ටමේ රූප කර්මත්තානෙක හිත පැවැත්ීමේ. ඒක රූප කර්මත්තානෙක හිත පවත්තන්ට යනකොට හිතවිලි මාර්ගයෙන් අපිට විවිධ සංසග්ග සිද්ධ දර්ශන සංසග්ග සිද්ධ වෙනවා ජනපද කල්යාණිට සීමතුරු කවුලේ ඉඳලා කතා කරපු නන්දාව හිතෙන් දකිනකොටම දර්ශන සංසග්ගයක් ඇති වෙනවා. ඇත්තට ජනපද කල්යාණික නම් කබ කඳුළු වැක්කෙනවා. නව කවුළු වලින් කවුළු කවුළු වැක්කෙනවා. නමුත් ඇහෙන් දකින රූපය නෙවෙයි හිතෙන් දකින රූපේ නම් ඉච්චිචිකවා. කිසිම අඩුපාඩුවක් නැහැ අයියෝ. ඒකම සීකර කර බත් නොකා ඉන්න පුළුවන්. මේකට කියනවා දර්ශන සංසග්ගය කියලා. අපි කවුරු හරි දැකීමෙන් හෝ හිතින් දැකීමේදී බුදුමාකාර විදිහට කටතිපැත්තෙන් පේන වැක්කෙනවා. තෙම වැක්කෙනවා. මොකද දර්ශන සංසග්ගේ ඒ තරම්ම අපි චිත්‍රපටි ලෝකේ හදාගෙන බලලා තියෙනවා, හීනවල කරලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ මේකේ. ඒ නිසා සංසග්ගය කියන එක අපි පාලි සංස්කෘත පාලි වචනේ සංසග්ග සංස්කෘතයේ සංසර්ග සිංහලෙ මේ දෙකම පාවිච්චි කරනවා. අපි මිශ්‍ර සිංහල පාවිච්චි කරනවා. ඒ සංසර්ගයේ දෙනවා කියලා අපි කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කරන දිය කිසිං හමාර කරන ග්‍රාම්‍ය කෘත්‍යයක් කියලා බුදුහාමර කියනවා. නමුත් මේ ඒ ඒ කියන භයානක සංසර්ගයට මෛත්‍රුණ සේවනට යන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම කෙනෙක් කාමච්ඡන්දේ පළවෙනි පියවර තමයි දසන සංසර්ගය. දැකීමෙන් තමයි කෙනෙක් අමාරු වෙන්නේ. ඒක නිසා දසන සංසර්ගය පුරුෂයෙක් ඉස්ත්‍යාවක් දැකීම ඉස්ත්‍යා පුරුෂයෙක් දැකීම වශයෙන් වෙන්න පුළුවන්. නමුත් දැකපු ස්ත්‍රියාවක් පිළිබඳව හිතින් කල්පනා වෙනකොට හීනෙන් දකිනකොට ඒ දර්ශන සංසාරකේ සිද්ධ වෙච්චාම ධාතු පිට වෙන තරමටම උද්වේග කරයි. කිසියම් ප්‍රශ්නයක් නැහැ. ධාතු පිට වෙන්න පොඩි උද්වේගයක් තිබිලා බෑ. ධාතු ක්ෂය වෙන්න තරම් හිතේ දර්ශන සංසග්ගේ සම්පූර්ණ රසායන ශරීරෙ පෙරනවා. මනුෂ්‍ය සම්පූර්ණ කාමයට නතු කරනවා. ඒ මනුෂ්‍යයාගේ චේතනාවක් නැතුව. ඒ තරමටම දර්ශන සංසග්ගේ බලවත්. ඒ නිසා අද ලෝකේ වැඩියෙන්ම කෙලෙස් උපදවන්නේ ටෙලිවිෂන් එක. ඒගොල්ලෝ දන්නවා රූපෙ වෙන්නකොට ඒ මනුස්සයා ඉන්න තැන මතක නැහැ. කොහෙද ඉන්නේ දන්නේ අර රූපෙට ඒ තරම් බැඳෙනවා. ඒක නිසා කීයක් දීලා හරි කමන්නේ පළල් තිරයක් සහිත ෆ්ලැට් ස්ක්‍රීන් එක තියෙන ටෙලිවිෂන් එකක් තියෙනවා නම් අන්න ලොකුම ජයග්‍රහණය. දරුවෝ සේරම ඉවරයි. කෝල බාලයෝ සේරම ඉවරයි. අර මිනිස්සු අර ගෙදෙට්ට ටෙලිවිෂන් එකේ ගෙනාපේ කාටත් හොරෙන් පිටිපස්සේ ඉඳගෙන හරි බලනවා. බලන්නේ පිටිපස්සක් තමයි. ඉස්සරහ පැත්ත නෙමෙයි බලන්නේ. ඉතින් අපි දරුවන්ට දෙන්නේ ගෝල බාලන්ට හොයලා දෙන්නේ ලොකුම පුළුල් තිරයක් සහිත ලොකුම කුණු වරපයක් ගෙනත් දීලා කියනවා අපි දරුවන්ට සෑහෙන්න සලකන වෙනකොට බලන්නකෝ දරුවෝ අපිට බයිනවනේ. දරුවෝ අපිට වෛර කරනවනේ. මොකද දරුවා අහිංසකයි. දරුවෝ දන්න මේ අම්මලාට තාත්තලාට මොළ ධාතුව නැහැ. ගුරුනාථලාට මොළ ධාතුව නැහැ. මේ දසන සම්පත්තිය ගෙනත් උනට පස්සේ අර එක දවල් රැ දෙකේම පෙළෙනවා. ඒ මොකද මේ දසන සංසග්ගයට මනාපය අවශ්‍ය නැහැ. ඒ රූප හොයාගෙන ඇවිල්ලා පෙන්නවා. අපි දවල් වරු වෙන හොයාගෙන කියලා බලනවා. නමුත් රැවරු වෙදී ඒ දේවල් ලිපිකක් කරනවා අපේ ජීක කරන දර්ශන සංසග්ගය කියලා. ඊට පස්සේ තියෙනවා ශ්‍රවණ සංසග්ගය කියලා ගියත් හිමිනි වහා එන්න කියන වචනේ. ඇහෙන්න පටන් ගන්නවා. ඒ ඒ මීඩියාව ඒ සද්දේ නිකන් දේව දූතෙක් ඇවිල්ලා කතා කරනවා වගේ මේ බුදුබණත් ඇහෙන්න ඊට තියෙනවා. නමුත් අර අර ජනපද කල්යාණික වචනේ විතරම ආස්කර් ස්වරයෙන් ප්‍රක්පත් ස්වරයෙන් කතා වෙන්නේ. ඒ වගේම Tamanට ඊට ගිය දන ආදර රජපාලිකාව ඇතුළට පස්සේ ඒ ශ්‍රවණ සංසග්ගය ඒ මනුස්සයා මේ දේශනාවට අහුම්කම් දීගෙන භාවනා මධ්‍යස්ථානයේ හිටියත් විශ්වවිද්‍යාල දේශන ශාලාවක හිටියත් එයා අහුම්කම් දෙන්නේ අර ඇහෙන එකට මේ දේශකයා කියන එකට නෙවෙයි දේශකයා හොල්මන යනවා ඉඳගෙන ඇත්තක වහගෙන අර පරණ ශ්‍රවණ සංසග්ගයට යනවා ඉතින් ඊට පස්සේ ඒ මනුස්සයාගේ රූකඩේ විතරයි මෙතන තියෙන්නේ ඉතින් ගත කරන්නේ සංසර්ගයේ ඒකෙදී වුණත් ඒ පුද්ගලයාගේ මනාපේ තිබුණත් මේ දේශනාව වැදගත් මේක මගේ කාරණා කාරණා මට ඕන කියලා කියන්න දෙන්නේ නැහැ. පැහැර ගන්නවා. ඒ නිසා ශ්‍රවණ සංසර්ගයත් ප්‍රකෘති සිද්ධ වෙන්නත් පුළුවන්, හිතින් අරගෙන යන්නත් පුළුවන්. ඒ සංසර්ග දෙක කාමෝද්ගමණය ඇති කළොත්, මිනිසෙක් පිසුවට ගත්තොත්, එහෙම නැත්නම් මේ දවස් බල්ලෝ මේ මේ රැළ යනවා කියලා එකක් තියෙනවා. ඒක වැල්ලියක් ඊටකට ආවට පස්සේ අනෙක් බල්ලෝ කොච්චර ගැට ගහලා තිබ්බත් බෙහෙරන්නව අප්පුවමල මේ දවස්වල හරියට නිසන්නවා. හරියට එනවා අර පාර මේ පාර දුන අපි දන්නේ නැති අප්පුවමල ඇවිල්ලා අයිතිකාරයෝ. ඒ මොකද ඒගොල්ලන්ට පණිවිඩ ගිහිල්ලා. මේ ටෙලිෆෝන් හතරක් පහක් තියෙන එකකින්වත් අපි කතා කරන්නේ නැහැ බල්ලන්. මේ බැල්ලියක් මේ හීට් එකට ඇවිල්ලා ඉන්නවා කියලා. අනේ පණිවිඩ යන්නේ කොහෙන්ද දන්නේ. ආවට පස්සේ ආය මොන જાතියෙන් කියලා බේරන්න බෑ. ඊට හපම් මිනිස්සයා. නාගේ විශේෂේ රත්තුසේ කියලා පරණ කතාවක් තියෙනවා. ආවට පස්සේ ඒ මනුස්සයාට පෙනිලා නෙවෙයි මේ. ඇහිලා නෙවෙයි අර කරපු දේවල් ශවණ සංසරදනවා. ඒක ගිය ගමන් කාය සමුල්ලේපන සංසග්ගයට යනවා ආලිංගණයකට ආස වෙනවා. ඒ දැකපු අහපු දේ අත ගන්න. ඒ ආලිංගණය තමයි ඔය කැසිනෝ වල පොඩ්ඩක් දෙන්නේ. ලාවට දෙනවා. වැඩිය දෙන්නේ අත ගන්න පොඩ්ඩක් දෙනවා. දීපු ගමන් ලුණු මිරිස් කෑවා වගේ ලුණු දී ගෑවුනා. ඊට පස්සේ වැටෙනවා සම්භෝග සංසර්ගයට. මේවා වැටෙන්නේ යූර කියන මිනිස්සෙක් ලෙස්ලා ගඟට වැටෙනවා. යූර වෙයිලා තියෙන්නේ මැදට එන්න එන්න අමු මඩ වැටුණාට පස්සේ අමු මඩගේ ලෙස්සපු ගමන් ගඟට තමයි වැටෙන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ සංසර්ගය පිළිබඳව මේ වැතර මේ දසන කාය සම්පලේපන නේද? සංසග්ග සම්භෝග සංසග්ග කියන එක පසු කාලීන ආචාර්යවරු පෙළගස්සපුවා. බුදුරජාණන් වහන්සේගේ වචන තමයි. නමුත් ඒක ලස්සනයි එක්කෙනෙක්වත් මෙතන නෑ ඒක අත්විඳපු නැති කෙනෙක්. ඒ ලාවට ඉඳලා එතෙල්ල තදබල පටිකාමයකට වැටෙන හැටි කාම ඡන්දයකට වැටලා Tamanට තරම් නොවන මට්ටමට Taman ඇදගෙන වැටෙන හැටි. ඇදගෙන යනකොට පස්සේ භික්ෂුවක් පාරජික වෙනවා. සාමාන්‍ය කීයක් නම් කාම ඡන්දයට අහුවිලිවලා දික්කසාද වෙනවා. නගරෙන් කම්ටවුමෙන් පොලිසියෙන් කුටි කන්න සිද්ධ වෙනවා. ඇදිච්ච ගෙදර නැහැදිච්ච කා කියලා බැනුම් අහන්න වෙනවා. නමුත් අරින්න නම් ඔය කොච්චර જાති කරත් අරින්නේ. ඉතින් ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරන මේ වගේ දෙයක් වුණාට පස්සේ අපි අවුරුදු 100ක් සිල් කරලා තිබ්බත් ඒ චිත්තක්ෂණේ ඉවරයි. අපි අවුරුදු ගාණක් කීර්තනාමයක් ගොඩනගාගෙන හිටියත් දැන් දැනගත්තත් දැන් මේ කීර්තනාමය මේ ටික කැඩෙනවා කියලා බලක් ගන්න බෑ. අන්න එවැනි දාශකත්වයකටපත් වෙන නිසා එවැනි දාශකත්වයක්පත් වෙන්නේ එක සැරේටවත් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ කස කැවෙන්නේ ක්‍රමයට. ඒ නිසා ඒකේනා යෝනිසමනසිකාරය තියෙනවා නම් දස්සන සංසග්ගයට යනකොටම තේරුම් ගන්නවා පෙට්‍රෝල් වලට ගින්දර ගෑවෙන්න ඕන නැහැ කිට්ටු වෙනකොට ගිනි ගන්නවා කියන. ඒ නිසා පෙට්‍රෝල් තියෙනතර ගින්දර කිට්ටු කරන්නේ නැහැ. කිට්ටු කල්ලි වෙලා කිව්වොත් මම පත්තු කරුවේ නැහැ ඒක පත්තු උනානේ කියලා. පත්තු උනා තමයි. ඊට පස්සේ ආයෙ පෙට්‍රෝල් වලට දොස් කියන්නත් බෑ ගින්දරට දොස් කියන්නත් බෑ. ඊට පස්සේ වලක්ක ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒ දස්සනෙන් අයින් වීම සඳහා අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියනවා. ඒ නිසා කාමභෝගීන් අරණ්‍යයට කැමති නැහැ. ගස් මුලට කැමති නැහැ. ශූන්‍යagaraට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති සනකෙලියට. ඒගොල්ලෝ කැමති චිත්‍රපට ශාලාවකට. ඒගොල්ලෝ කැමති කැසිනෝ වලට. ඒගොල්ලෝ කැමති අඟනවර වලට. ඒගොල්ලෝ කැමති රාජධානි වලට. ඒගොල්ලෝ රාජධානි අංග සම්පූර්ණව හදාන යත්තල් පහස්පන් සහිතව sannivedana සහිතව හදානකට ඔන්න අපේ දිනුනෝ කියලා. හරිම දිනුනෝ. හරිම දිනුනේ මායя. හරිම දිනුනේ කෙලස්. ඔතෙන් තමයි සූත්තාපියෝ ගෙනියන්න හදාන්නේ. හැබැයි අපේ සිංහල රජවරු ඕක කරේ නැහැ. සිංහල රජවරු මුළු රටම ඒකාකාරව දියුණු කරා. ඒ මිනිස්සු ඒ බුදු සිංහල රජවරු දියුණු කරේ කෙත. ඈතම තියෙන තැන. කෙත ලස්සනට හදාන ගොවියට නම්බුකාර කරගෙන රජුරෝ ආදානි හිටියා. ඔක් කෙත්තොත් දියුණු කරා. අද නැහැ. අද වෙන්නේ කාම ක්ෂේත්‍ර දියුණු කරා. ඒ වටික ඔක්කොම මැදට ගෙනල්ලා පුළුවන් ඒ උන් කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියනවා. නැත්තෝ පට ඇරලා බලපල්ලා කියලා. ඉතින් එහෙම ලෝකයක් බුදුජානක බොහොම නාම්බුකාර විදියට ගෞරවණීය විදියට කියනවා මේ සේරම කෙලෙස් වලට හේතුව සෙනෙහය මේ ස්නේහය අපි බොහොම කරුකටේ දෙයක් විදියට කියනවා මට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මම පටලවලා තේරුම් ගන්න තියෙන තියෙනවා අපි මෛත්‍රී භාවනට හරි කැමති මෛත්‍රී භාවන තියෙන ස්නේහය තමයි මෛත්‍රී භාවනා කරන කෙනා මුලමැද දන්නේ නැතුව ගියොත් ඔය ස්නේහය තමයි වැඩි මාත්‍ර වචනට පුදුහන දෙන්නේ ස්නේහය කියලා නිසා මෛත්‍රී කරන්න ගියාට පස්සේ අපි හරිය කැමති පුරුෂෝ ස්ත්‍රියවට මෛත්‍රී කරන්න. ස්ත්‍රියව පුරුෂයෙකුට මෛත්‍රී කරලා ගෙඩි ගාලා එනවා මෛත්‍රී වෙලාවට. තියෙනකොටම ඕ ගාලා වැඩෙනවා. ඊට පස්සේ අන්තිමට බannකොට අනියම් ප්‍රේම සම්බන්ධව පැවැත්වුවා. දරුවා හම්බ වුණා. DNA RNA පරීක්ෂණ කරන්න වෙනවා. ඕන දුරදිග ගියාට පස්සේ තමයි මේක සාසනික ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. හැබැයි මෛත්‍රිය විකුණනවා කිසිම දෝෂයක් නැතුව සර්ව සුභවාදී එකක් විදියට. ඒ නිසා මෛත්‍රියේ තියෙන සෙනෙහස ඒකේ සීමාව දන්නේ නැතුව ඒකේ තියෙන වංචනික ගතිය දන්නේ නැතුව ඒක කරන්න ගියොත් මේ කාමය මෛත්‍රිය මුවාවෙන් වචකන. එචා භාවනා කරගම් ගෝධනේ කහනෝ ඇයි ස්වාමීන් වහන්සේ මේ කිලින්ම ආනාපාන උගන්වන්නේ ඇයි විපස්සනා උගන්වන්නේ පොඩ්ඩක් මෛත්‍රී කරලා ගත්තොත් හොඳ නැද්ද? පොඩ්ඩක් බුද්ධානුසතිය කරලා ගත්තොත් හොඳ නැද්ද කියලා ඒ වගේ ඒ වගේ තියෙන මේ සිනේහන ගතිය බැඳෙම් ගතිය, මෝදු වෙන ගතිය අවංකවම හිතලා කතා කරන්නේ. තරහකට නෙවෙයි. නමුත් කිව්වොත් පුළුවන් නම් කපම් බැන්නම් කපම් මේකේ තියෙන්නේ පාක්. රූප ධර්මයක් එක ගමනක් තියෙන්නේ අත ගන්න පුළුවන් එක ගමනක් තියෙන්නේ. ඒ රූප ධර්මය අපි ඇසුරු කරන්නේ කාමේසා කාම සංඥාව දුරු කරන්නයි. මෛත්‍රිය මුත් එක කරත හැකි. හැබැයි මෛත්‍රියෙන් දින සෙනෙහසෙන් වැටුනොත් ඒ කොටු ගෑණි දිලා කැයි ගෑණි ගත්තත් වෙනවා. ඉගුරු දිලා මිනිස් ගත්තා වෙනවා. ඉතින් ඒ නිසා ඒක දුරු කරලා කියගමන් කියනවා අපි භාවනා ගැඹුරු අපිට කරන්න බෑ. අපි පුළුවන් තරමට ගිහිල්ලා මෛත්‍රී භාවනා කරගෙන ඉමු කියලා. මේ සේරම මායя ප්‍රෝග්‍රෑම් කරලා තියෙන දේවල්. සැලසුම් කරලා තියෙන දේවල් බුදුරජාණන්සේ ඔක්කොම දැකලා අවංකව ප්‍රකාශ කරලා තියෙනවා. Taman කැමති නම් කැමති කඩේකින් ගිහිල්ලා කණ එකයි තියෙන්නේ. නමුත් හැමතැනම බඩු තියෙනවා. තමන් හරියට තේරුම් ගන්නවා හරියට කියන නිසා යම් කිසි කෙනෙක් දන්නවා නම් සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ කොතනක හරි මොක මොන දෙයක් එක්ක හරි ඇලුම බැඳුම හටගත්තා නම් වැඩි පෛරුපාසනකම හටගත්තා නම් එතනම ස්නේහස හටගන්නවා. ඒ ස්නේහස ස්නේහන් වයන් දුක්ඛ මිදම් පහෝති බොහෝ දුක් කියන දෙනවා මේ ස්නේහය. ඒක නිසා අපිට පුළුවන් වෙයිද ජීවිතේ කවදා හරි එහෙම ඇලීමක් මැදීමකින් තොරව ප්‍රයෝජනීය සලකලා අර්ථය සලකලා වස්තුවක් අත ගන්න. අර්ථය සලකලා ප්‍රයෝජන සලකලා මිනිස්සෙක් සම්බන්ධකම් පාත්තා. අර්ථයක් සලකලා ප්‍රයෝජන සලකලා ධර්මයක් එක්ක ඇසුරු කරන්න. අර්ථයක් සලකලා ප්‍රයෝජන සලකලා සමග සමාගමක් එක්ක ඉන්න බෑ. කද්දාකත් අපට ඕනේ එතන එතන මීයා කන්නකොට අතලෙව කන්න වගේ මොනවා හරි සෙනෙහසක් ඕන. ඒක තමයි අපට හම්බෙන්නේ හැම ඒ හැමත තමයි අපි මේ වැඩ කරන්නේ අන්තිමට ඒ හැම එළියට ගත්ත දවසේ වතුරේ මාළුව ගොඩට ආපු දවසේ ආයේ මාළුවාට සමාජ වාසිකකම සාධාරණයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුදුජානන්සේ කියනවා බුදුජානන් වහන්සේ දිහාවටවත් සෙනෙහසක් ඇති කරන්න යන්න එපා සංසග්ගයක් ඇති කරන්න යන්න එපා. බුදුහම ප්‍රේම කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒක බුද්ධ ධර්මයත් එක්ක සංසග්ගයක් බෑ සෙනෙහසක් බෑ. සංගයත් එක්කත් බෑ. අපි ලොකු සාන්ති ඉන්න කාලේ උගා කෙනෙක් ඇසුරට කැමති බොහොම ගරු කටයුතු සිල් ගතයුතු ස්වාමීන් වහන්සේ නමක් ඒ ශාංශය දන්නවා ඒක. බොහෝ සංඝයා අතර ඒ ස්වාමීන් වහන්සේගේ ඇසුම දැකීම පව මිනිසුන්ට ප්‍රියයි. නැත්නම් ඒ ස්වාමීන් වහන්සේගේ ඒකට බාධායි. පැහැදිලිවම බාධායි. ඒ මිනිසුන්ට අවංකවම මේ දැක්මෙන් ඇස පින් කරා කියන මට්ටමට යනකන් ස්වාමීන් වහන්සේගේ පිරිචකතියක් තිබුණා. නමුත් ඒක ස්වාමීන් බාධා නිසා උන්වහන්සේ නිතරම දේශනා කරන සංඝයා වහන්සේලාට කැළිය පැත්තට ඇදියල්ලා ගෝලෙ හදන්න යන්න එපා. ඉස්තන හදන්න යන්න එපා. ගිය ගමන් වෙන්නේ කුට්ටි කුට්ටි තමන්ගේ වෙලාව නැති වෙනවා. ඉතින් ඒකට මිනිස්සු බයිනවා. සාසනික හැඟීමක් නැහැ. නිවන් දකින්න තනි කරව. එනතම් ආත්මාර්ථකාමී වෙන්න හදනවා කියලා. නමුත් මේ කග්ගවිශාන සූත්‍රයේ එක ගාතාවක් කියූප එකේ. එහෙම කටහ කර වචන කතා කරන එකක් නෑ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා කංග වේනගේ තනි අඟ වගේ හැසිරෙන්නේ කියලා. ඒක කරන්න බැරි අපිට කොන්දක් නැති. අපිට අපිට කියලා ආධ්‍යාත්මයක් නැති නිසා අපි හැම වෙලාවෙම වැලක්කට උඩට නගින්න බැරිච්චම ගහක් වටේ ඉතිරෙනවා. මේ වැලට කියලා හරපද්ධතියක් නැති නිසා. ඒ වගේ තමයි අපිට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධාත්මයේ කෙරේ නොතරින ශ්‍රද්ධාවක් නැති නිසා අපි ආර්ථික විද්‍යාව බුදුන් කළ සලකනවා. දේශපාලන විද්‍යාව බුදුන් කළ සලකනවා. සමාජ විද්‍යාව බුදුන් කළ සලකලා පුළුවන් පුළුවන් වෙලා පන්සල් යනවා. හැබැයි වැඩියෙන් කරන්නේ දේශපාලන. වැඩියෙන් කරන්නේ ආර්ථිකය හදන එක. වැඩියෙන් කරන්නේ සමාජ සේවාවක් කරන එක. ඉතින් අන්තිමට ඒ බුදුහාමුදුරුවන්ට කොන් කිරීම නිසා බුදුහාමුදුරන සපත්තවත පිළිම නිසා බුදුන්ට හතුරුවත පිළිම නිසා නුගෝ කලකින් වනසටපත් වෙනවා. ඒක බුදුහාමුදුරගේ ශාපයක් නෙවෙයි තමන්ම තෝරගත්ත ක්‍රමය. ඒ වෙනුවට අද බුදු නැති නිසා අද උගවදිනෙක් කියන සත්‍යධර්මයක් හොයන්න අමාරුයි කියලා. ඒ වගේම හිතන අපි සංඝයා නැහැ කියලා. හැබැයි මේ හිතන එක එක්කත් පැවිදෙන්න හිතන ඉන්නේ. ගොඩ ඉඳගෙන පීනන්න බලාපොරොත්තු වෙන කට්ටිය. ඒ වගේම මේ කට්ටිය හොයන්නේ දිලිසෙන තියෙන තැන් වල තමයි රත්තරන් ගන්න. ඌර පෙරහැර බලන්න ගිහලා අලි බලන්නේ. ලාහුකල යන්න කැමති නැහැ. අලි බලන්න යන්න ඕන ලාහුකල යන්න. මේගොල්ලෝ අලි කොළඹට ගෙනල්ලා කොළඹට යනවා පොලිමේ ඇවිල්ලාගෙන අපි විතරයි අලි දැක්කේ කියලා. අලියෝ පස්සෙන් ඉනාගෙන. තොපියෝ දැකලාද කතා කරන්නේ. ඒත් ඒක බලන්න යන්න ඕන කැලියට. ඒ වගේ බුදුන් දකින්න යන්න නම් තනි වෙන්න. එක ක්‍රමයක්. එකම ක්‍රමයක්. විවේක වෙන්න. ඒ විවේකයේ පළවෙනි එක තමයි මේ කාම ලෝකේ తాවකාලිකව අයින් වෙන එක. නැත්තම් අපි කියනවා පැවිදි වීම මොහිස්තිරෝ අයින් වුණයි කියලා. ඔත අයින් වුණාට පැවිද්ද ලැබෙන්නේ නැහැ. කවදාකවත් ලැබෙන්නේ නැහැ. තට්ටේ ගාවට දිනුරක් පෙරකට පැවිද්ද ලැබෙන්නේ නැහැ. පැවිද්ද ගිහිල්ලා භාවනා කරන්න ගියාට පස්සේ ගිය හා සමාන දුකකටපත් වෙනවා. ඒ අර දස්සන සංසග්ග, ශාවන සංසග්ග, සමුල්ලේපන සංසග්ග, සම්භෝග සංසග්ග වලට හිතින්පත් වෙනවා. ඒවා ඉන්නා තාකල් ගිහි පැවිදි වෙනසක් නැහැ. නමුත් ඒකට පොඩි අර එකලා වෙනවා වගේම එකක් උදාන සඳහන් කරන දැන් අත්විඳිය හැකි අත්දැකිය හැකි රූප කර්මස්ථානකට හිත දාන්න චිත්තක්ෂණයකට දාන්න පුළුවන් නම් මේ සා විශාල ඒ මෝහ පටල එක චිත්තක්ෂණයට කඩන්න පුළුවන් නම් බහුවයි. මම මේ මම දැන් මෙතන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්නේ රූපේ දකින්න. ඒ නැත්තම් දකින්නවා කියන එක අපි පැත්තක දාමු බින්දිනවා. අත්විඳිනවා. එහෙම නැත්තම් ඒ රූපය ඇතුලේ සිදුවෙන අස්පනා අපිට සිදුවෙන ආස්වාද ප්‍රසවාසයක් දකින්න. ආස්වාද ආස්වාදයේ දකින්න ප්‍රසවාස ප්‍රසවාසය. අපි බිම් බිම් බිම් වශයෙන් දකින්න හැකිලිම හැකිලිම වශයෙන් දකින්න. නැත්තම් සක්මන් කරනවා වම තියනවා දකින්න. අත්විඳිනවා. අත් දකින්න. දක්න තියෙනවා. මේ හැම වෙලාවෙම අපි විශාල සටනක් කරලා දිනන්නේ කාම සහ කාම සංඥාව අයින් කිරීම. නමුත් ඒක කරන්න දෙන්නේ නැත්te ඒක වැටෙන්නේ ඒක ඒකට අකුල් හෙලන්නේ දසන සංසා සංතග්ගේ ශ්‍රවණ සංතග්ගේ සමුල්ලේපණ සංතග්ගේ හිතින් රූප දකිනවා. හිතින් සද්ධාහන. හිතින් පරණ අතපත ගාපව කල්පනා වෙනවා. මේ කල්පනානේ හැම වෙලාවෙම හිතවිලි ආවා කියලා චෝදනා කරනවා. ඊට අමතරව සද්ද වලින් කරදර වෙනවා. එහෙම නැත්නම් මේ වේදනාව වලින් කරදර වෙනවා. ඒ කරදර ඉවර කරලා රූප ධර්මයක් ඉස්සර කරන්න හම්බ වෙන්නේ මේ කරදර අල්ලපනල්ලේ රූප ධර්මයේ ශරණ යන්නේ මේ කරදර කවුරුත් දීපුවානේ පෙරකල අකුසල කර්ම නිසා තමයි ඉන්නේ ඒවා කාටවත් කරදර කරන්න යන දේවල් නෙවෙයි කරදරයක් වෙන්නේ හිත දුර්වල නිසා ඒ නිසා මම ඊයේ දිගට රූප කර්මස්ථානේ වඩන්න ඕනේ කියලා අපි නිකමට හිතමු මම හිතනවා මේ පිළිසෙට එහෙම කිව්වට අසාධාරණ නැහැ කියලා යම් වෙලාවක අපිට හම්බ වෙනවා ඒකේ පාත්තන්න පුළුවන් හිට. තප්පර ගානක විනාඩි ගානට හරියට මම ඉන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ. මුණට මුණ දාලා ඉන්නවා කියලා මේකට කියන්නේ. එනතම් පිම්බීම ඇකිලි. එනතම් සක්මන් කරනකොට සක්මන් කරන බව තමයි හොඳටම ඒ දන්න ගතියට අපි කිව්වත් මුණට මුණ දාලා ඉන්න ගතියට ගියොත් ඒ තැන දන්නේ නැත්තම් මේ මම මේ දිනුවේ කාමේ සහ කාම සංඥාව කියලා අපරාධයි. එයිසයික දන්නකම විශාල ජයග්‍රහණයක් අපි මේ බණ කියන්නේ ඒ බණ කියන්නේ අන්නේ ටික මතක් කරලා මේ කරන දේ උපයපදේ අරසා කරන්න. ඒ නැත්තම් වටින දේ වටින විදිහට සලකන්න. නමුත් මේක නෙවෙයි භවනා ජීවිතේ නිෂ්ඨා. මේ භවනා ජීවිතේ හැකි නොහැකි බව බලනවා. භව්‍ය භව්‍ය බව බලනවා. බුදුන්සේ සඳහන් කළා තියෙනවා තණ්හා දුතියෝ පුරිසෝ දීගමත්තාන සංසාරං. අපි මේ ගාම කර මුළු සංසාරෙම වර්තමාන මොහොත දෙවන්න කරගෙන නෙවෙයි ගමන් කරලා තියෙන්නේ තණ්හාව දෙවන්නේ කරගෙන. මුඛාකරි දෙයකට බැඳිච්ච සෙනෙහසක් ඇතුවයි අපි ජීවිතේ ජීවත් කරන්නේ. නැත්නම් ජීවත් වෙන්න හේතුවක් නැහැ අපිට. අපිට තියෙන ළඟා වෙන්න පරමාර්ථයේ ඒකාන්තෙම තණ්හාව. ඒකාන්තෙම මාන්නයක් ඒකාන්තෙම දිට්ඨිය. මේ තණ්හා මාන දිට්ඨි නිසායි අපි මේ අපත්තු කරපු හස්කුරක් වගේ චෝස් ගාගෙන දුවන්නේ. ඒක වැඩි නම් බොහොම වේගෙන් දුවනවා. එහෙම තණ්හා මාන දිට්ඨි නැත්නම් ලෙඩ කපට වැල ගන්නවා වගේ ඔහේ වැඩ කරනවා. කිසිම චාරයක් නැහැ. ඒ නිසා අපි වහන්සියලා වැඩ කරන ලොකුම තණ්හාවකට දඟලට වෙලා. හුඟක් මහන්සියලා වැඩ කරන හුඟක් මාන්නයකට වැඩ කරන වෙලා. හුඟක් තටමන්නේ හුඟක් ටිකට වැඩ කරන වෙලා. ඉතින් යෝගාවචරය ඒ බව දැනගෙන එවැනි තණ්හා මාන දිටි නැති වෙන මේ ආනාපාන වගේ මධ්‍යස්තරම දාගෙන ගියාට පස්සේ මේ රූපය මේ කාමේශා කාම සංඥාව අයින් කිරීමට ගත්ත අඩේට ගත්ත වාංගුවට ගත්ත මේ රූපය ස්ථිරකම් නෙවෙයි අනිත්‍ය නිසා ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් තුනි වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් ක්ෂය වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් බය වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක වෙනකොට ඊගා බය. ඊට පස්සේ ආයෙ නූල් බඳින්න පටන් ගන්නවා. ආයෙ සෙත් කවි කියන්න පටන් ගන්නවා. මේ භාවනා කර හිටපු අරමුණ මේ අරමුණ කරපු කය නොදෙනී කියයි. බුදුසසුනේ දීලා තියෙන්නේ ආන්දගේ වලියක් වගේ එකක් තමයි ඇල්ලුවට අහුවෙන්නේ නැති එකක්. ඒක ගෙවෙන එක. ආන්න ඒක ගෙවෙන බවට ලෑස්තිලන්න කියනවා අනිත්‍ය දක්නාසුලෝ භාවනා කරන්න. බලපු දේ හැඩේ වෙනස් වෙනවා. තිබුණු දේ වෙන දෙයක් වඩපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාම සංඥාව නැත්නම් අනිච්ච සංඥා අපිට හරිම ආගන්තුකයි. කවදාත් අපේ චින්තනට ආවේ නැහැ. ඉතින් ඒ නිසා අපිට විපරිණාමයේ දකින්නට පේන්නේ මට වැරදිලා. මම තනි වෙලා. මම කොටු වුණා. සරණට පිළිතුරු හැරමිටියක් නැති වුණා. ආලම්බණයක් නැති වුණා. අරමුණක් නැති වුණා කියලා ඉතින් එතෙන්දී කමඨා සුද්ධ කිරීම හරීම වැදගත් වෙනවා. පැහැදිලි වෙන්න දැන් කාමසා කාම සංඥාව අයින් කළා. රූපය ගෙවම් කරන වෙලාවේ උඹට දැන් කරදර කරන්නේ රූප සංඥාව. රූපේ ගියතන හැව නැල්ල. මේක අනිවාර්යෙන් භාවනා ඊගාව අධියරට. ඊගාව පියවර තමයි අල්ලගත්ත රූපේ එන්නේ එන්නේ තුනී වෙන්න පටන් ගන්නවා. තුනී වෙන්න වෙන්න ආතතිය අඩු වෙනවා. තුනී වෙන්න වෙන්න අසහනය අඩු වෙනවා. තුනී වෙන්න වෙන්න දරතකතිය අඩු වෙනවා. දන්න කෙනාට, දන්නේ නැති කෙනාට සැකේ නිසා, බය නිසා ආතතියක් එන්න පටන් ගන්නවා. පොඩ දාපු මාළුවෙක් වගේ. ඉතින් එතකොට යා ඉන්න ඕනේ කල්යාණ මිත්‍යක් පිරිසක් මැද. යා ඉන්න ඕනේ මේකට ලෑස්ති වෙලා. යා ඉන්න ඕනේ ශ්‍රද්ධාවක. යා ඉන්න ඕනේ සීලෙක. යම් වෙලාවක රූපේ තුනී වෙන වෙලාවේ සීලේ නැති බව තේරුණොත් බෝර කියලා ඇල්ල උඩ ඉන්නෝගේ බයක් එනවා. මේක දෙයකට මම සුදුසු නැහැ. මම පිරිසුදු කරන්නේ නැතුව ඔපරේෂන් තියටර් යන ඔපරේෂන් කරන්න ගන්න හොඳ නැහැ. ලෙඩා පිරිසුදු කරන්න. උපකරණ පිරිසුදු කරන්න. දොස්තර පිරිසුදු කරන්න. තියටර් එක පිරිසුදු කරන්න. පිරිසුදු කරන්නේ නැතුව හදිසියට ඔපරේෂන් කරන්න ගියාට භයානකයි. තියටර් එකෙන් ආවොත් ලෙඩක් කද්දාම සනීප කරන්න බෑ. තියටර් එකෙන් ඇති වුණොත් මේ ආසාදනයක් ස්පිතාලෙන් ඇතුල්ච්ච ආසාදනය ගමේ කොටියච්ච ආසාදනයට බුද්ධම් බයක්. මුළු ස්පිටාලෙම වහන්න. හරිම භයානකයි. ගමේ ගොඩ හැදෙන ගබ්බේතේ කොත්තමල්ලි වලින් සරිපකටයි. තියටර් එකට යන්න නරකයි, ඔපරේෂන් කරන්න නරකයි, සීලේ පිළිබඳව 100%ක් නෙවෙයි අලුත් කරන්න. හැම වෙලාවම හැකි තරම් සීලේ පිරිසිදු කරන්න. ඒකම ලෑස්තිලා යන්න ඕනේ මම කාම ගුණ අතහැරියා. කාම සංඥාව මේ අරමුණට දැමීමෙන් අතහැරියා. දැන් අරමුණ ගෙවෙනවා. කෙවෙනකොට කාම සංඥාව වගේ රූප සංඥාව කරදර කරනවා මේක බුදුහාමරක ප්‍රතිපදා විදිනුවක් කෙලෙස් අඩුවීමක් මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියනකොට <clears throat> ඒකේ නා ඇන්ත්‍රැක්ස් තියෙන තැනට වැක්සින් එකක් අරගෙන යන කෙනෙක් වගේ. එයා ඒකට මේ ප්‍රතිදේය ශරීරයට විදගෙන එන්නතක් අරගෙන යන කෙනෙක්. එයා දන්නා මට හැදෙන්නේ එයා දන්නවා මම යන්නේ රූපේ නැතුනට ප්‍රති රූප සංඥා කරදර කරනවා මට ඇවිල්ලා බය කරાવી නමුත් මගේ ශ්‍රද්ධාව කැඩෙන්න ඕනේ නැහැ <clears throat> මගේ සීලෙ මේකෙන් කැඩෙන්නේ නැහැ මම මේකට ලෑස්තිලා යන්නේ මම ඔය ඉස්සෙල්ලා මේකට අහු වෙලා තියෙනවා කියලා කමඨාන සුද්ධ කරන ගියොත් යුදයට ගිහිල්ලා ලේ දකින්නකොට තවතපත් වීරයවන්ත වෙන සූර වීර ධීර සෙබලෙක් වගේ තා ලේ වලට බයලා කලන්ත හැදෙන්නේ නැහැ යුද බිමේ හැදුනොත් මට හතුර මරන්න ඕනේ මේවා නිකම්ම හටටක් කළා දැන් යන්නේ එවනේ ලේ දකින්න බලන්න. තෝත් කරා මාත් කරා කියලා. ඒ අමෝරගත්ත මනුස්සයා වළක්වන්න මාරයන්ට කාටවත් බෑ. මේව හිත වෙන බාහන මධ්‍යස්ථාන වලදී. බාහන මධ්‍යස්ථාන අපි පුරුදු කරන්නේ කාමේශා කාම සංඥාවෙන් කරන රූපයක් ගන්න පුළුවන් කියන පළවෙනි පණිවිඩය විතරයි. ඒක පුරුදු කරාට පස්සේ Taman tamanගේ එක්ක පැවිදිලා එක්ක Tamanගේ තනක් වහන විවේකීව බලන්න ඕනේ. මේන් ඉදිරියට තියෙන රූප සංඥාව කරදර කරන වෙලාවේදී අර ජනපද කල්යාණ වගේ රූපයක් හිතටම ඇවිල්ලා කරදර කරන වෙලාව. ජනපද කල්යාණේ ගියක් කිමිනි මහා එන්න කියලා සංඥාව ඇවිල්ලා කරදර කරන වෙලාවේදී තේරෙන්නේ මේවා හුදු සංඥා විතරයි. පිම්බල අරින්න පුළුවන් දෙයක්. මේක මේ රූපේ ගෙවෙන බවට ලකුණක්. මම මේ වෙලාවේදී ප්‍රතිපදාව ශීපත් කරගෙන කෙලෙස අඩු වෙන බව තේරුම් අරගෙන උද්දේකලාව විවේකයේ විශ්‍රාමයේ සරණ ගියොත් අන්න කක්ක විසාන සූත්‍රයේ පියවරක් ඉස්සරට ගියා වෙනවා. දැන් කාමයේ සරණ යන්නෙත් නැහැ, කාම සංඥාව සරණ යන්නෙත් නැහැ, රූපේ සරණ යන්නෙත් නැහැ. ඉතලත් රූපේ සරණ ගියා අර දෙකයින් කරන්නේ. දැන් රූපේ ගෙවන් වෙන්නේ ස්වභාවයෙන්මයි ආදැන ගන්නවා. දෙන දෙයෝගෙට ගෙනත් දෙන්නවා. දැන් රූපේ ගෙවෙනවා. මෙන්න මේකට සූදානම් වෙන එක කොහොම කල්ගන්න. ගොක් කල් ගන්නවා අපි ඒ තරම්ම මෙව අල්ලබදාන මෙව පෝසත්කම කියලා හිතාන පුළුවන් කාර්කම් කියලා ගන්න නම්බුනාම කියන තියාන හිටපු දේවල් දැක දැක දන දන ගෙවෙනකොට මරණයේදී යම් තාක් බයක් එනවාද ඒකේ සංඥාව දැන් එන්න ගන්න රූප සංඥාවත් ගෙවෙනවා ගෙවෙනකොට ගෙවෙනකොට ඒක දිහා බලන තමන්ගේ දරුවා ඉස්සරහා මැරෙන වෙලාවේ ඒ දරුවා දිහා බලාන භාවනා කරන අම්ම කෙනෙක් වගේ එතන තමයි හොඳ ලස්සන නගර නිර්මාණ ශිල්පයක නැත්නම් ගෘහ නිර්මාණයක ශිල්පයකට අදාගත්ත ගොඩනැගිල්ලක් නගරයක් තමන් ඉදිරි පිට ගින් ගන්න. තමන් ඉදිරි පිට ජලගල්පකට ලක් වෙලා ඉන්නකොට තියා බලන්න. නැත්නම් තමන්ගේ අම්මා තමන් ඉදිරි පිට මැරෙනකොට බලා ඉන්නා වගේ කොහොමදත් මැරෙනවා ඉතින් ඔය මම උපමාවට කියන්නේ. අම්මා කොහොමදත් මැරෙනවා. දරුවෝ කොහොමදත් මැරෙනවා. ඔය හදපු හැම ගයක්ම ඉවරයි. එනයි දැන් ඔය බුදුහා ජේතවනාරාමයේ ඇති 54 කලක් වේදන් කළා. දැන් ගියාම කණින් යාම අටවපුව gadol ටික විතරනේ ඒකත් බොරුවක් දන්නේ නැහැ. දැන් ඒකත් බොරු කරගෙන යනවා. කණින් හැම ගැට ගහම ගැටවල ටිකක් තියෙනවා. අපි හිතනවා ඒක ගඳ කිලිය අරේ මේ කියලා. නෑ යක කොහෙන්ද ගැටවල ටිකක් කරලා කොට ගහලා තියෙන්නේ. අපේ මේ වර්ණි තරණත්තගේ ලඟුවක් කාලා. ඒකත් බොරු වෙන්න පුළුවන්. අපි ඔය ගිහලා ගැටවල කෑලි තොරකම් කරනවා අම්බෝ බුදුහාමරගේ ධාතු කියනවා. මොකද අපි බෞද්ධ කනවා මැටි උණක් කනවා. බුදුහාමරු තියෙන්නේ මෙතන. පපුවේ තමන් ගාගෙන භාවනාව මැටි උණ නෙවෙයි. අපන්න ඒකෙන් හරි කමන්නේ අරගෙන මේක දිගේ ගියොත් තේරෙන්න පටන් අර ගන්නවා. මේ රූප සංඥාව ගෙවෙන එකට මරණය පොට්ටක් ඉස්සරහට කොච්චර මරණයට බයද ඒහා සමාන විදර්ශනා පක්ලේශ මතු කරලා අපි බය කරනවා ඉතින් ඒක කල්යාණ මිත්‍ර මැදින්ට සද්ධර්මයේ ඉන්නවා ඒතර ඔපරේෂන් තියටර් එකේ ඇනස්තීෂියන් ડોක්ටර් ඉන්නවා සර්ජන්ත් ඉන්නවා නර්ස්ත් ඉන්නවා උපකරණත් ඉන්නවා ඔක්සිජන්ත් ඉන්නවා හැමදේම තියෙනෝනේ ලෙඩා කොයි අතට එයිද දන්නේ ආනෝකටයි කලකට ඕකට මේ එක්කෙනෙක්වත් ලෑසි නෑ ඕගොල්ලන් ඕනේ ගිහිවෙ ඉඳගෙන රහත් වෙන්න අත්ත පහක් වේදම් කරන්න කැමති නැහැ. පොඩ්ඩක්වත් වෙනස් වෙන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා ධර්මය ඇවිල්ලා ඔයගලන්ට උලීලි පාලයන්වා ධර්මයේ සත්‍යයි තොපි කෑදරයි. තොපි තාමතර මේ තම්බි ගඳ ගාට යන වෙනකොට කඳ ගින්න ගන්න හදනවා තම්බි ගාට. වෙන්නේ. වෙන්නේ. ධර්මයේ හරි ගැඹුරු. ධර්මයේ හරිම ආඩම්බරයි. ආඩ්‍යයි. අපිට ඒකට තන ගහගෙන යන්න ඕනේ. හතරනට යන්න ඕනේ ඉතින්. හතරනට ගියේ මේ චිවුරඳ ගත්ත කට්ටියන් අහන්න මොකක්ද හම්බෙලා දෙන්නේ මොන බම්බුවක්වත් හම්බෙලා. ඒක අපි ලෑස්තියක් පෙන්නනවා. අපි අපි ඒක නෙවෙයි යන්න ලෑස්ති. හැබැයි අපි ඕගොල්ලන්ට වැඩි දෙයක් කියනවා. එතෙන් යන්න. ඒ යන්නේ කරන බොහොම ආඩම්බරෙන් තමයි අපි කහසිකුරු පෙළවන්නේ. අපි වෙන කෘත්‍යයක් අපි මෙච්චරයි කරන්නේ ඒකෙත් පරාදයි. ඕගොල්ලන් කියලා තියෙන අනේ අපි මේ තාම ගිහි වෙලානේ පැවිදි වෙලා නැහැ. අපිට අරක නැහැනේ මේක නැහැනේ කියලා ඕගොල්ලන්ගේ හිත ඕගොල්ලෝ විහිං වට ගන්න. හැබැයි පැවිදි උනත් ප්‍රශ්නේ විසීදී නෑ. තමයි. මොකද ඔය ගිහිගෙන් අතහැරීම කියන එක කාය විවේකයක් විතරයි. චිත්ත විවේකයේ කියලා මේ අරමුණකට හිත පිටනවා කියන එක සම්පූර්ණ ඥාන පිළිපද නිදහස් දෙයක්. පැවිදි පැවිදි පැවිදි නිදහස් දෙයක්. අරංගයේද ගමද කියන එක නිදහස් දෙයක් ශිල්පයක් තියෙනවා. ඒකට තියෙන්නේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව සාර්ථක වුණත් රූපෙක හිත බැඳගත් රූපේ ගෙවන් වෙනකොට රූපේ ක්ෂය වෙනකොට රූපේ වැය වෙනකොට කායanusasana vayanusasana නිරෝධanusasana පටිච්චසමුප්පාදanusasana කියලා ඒක අනුපස්සනා කරනවා කියන එක අමානුෂිකයි. මිනිස්සුන්ට කරන්න බෑ. මනුස්සකමක් තියාර කරන්න බෑ. මනුස්සකමක් තිබුණා නම් රූපනන්දාව ගැන කල්පනා කරගෙන ඉඳී. ඒට හම්බෙච්ච රජකම ගැන කල්පනා කරගෙන ඉඳී. මට හම්බෙන අර මාලිගාව ගැන කල්පනා කරගෙන ඉඳී. ඒක ඇත්තටම මනුස්සකම. එසින් බලන බුදුහාමුදුරු හරිම අසාධාරණයක් කෙරුවේ නන්ද නන්ද කුමාරයා. අයියෝ දැන් එක දවසක් හිටියන ඔය ඔක්කොම ලබලා පස්සේ නිවන් දකින්න තිබුණා. ඒක නැති කරන්න බුදුහාමුදුරු මොකද කියන්නේ නන්දහාමුදුරු ඇවිල්ලා කියනකොට මේ ගාමිණී මේ මට මේ දසන කාමේ දසන සමුල්ලේ දවසන සවන සමුල්ලේපන සංසග්ගේ බේරන්න බෑ සංසග්තික වහගත්තා කොටක් දා. කනට ඇහෙන්නම ගියත් මිනි වහින්න කියලා. මට මතක් වෙන්න මේ ඉන්නේ ඉස්සලා අත ගගා හිටම හැටි. ඉතින් කොහෙද බාන කන්නේ ආහෙන මට යන්නේ කියලා අඬ ගන්න කියලා දිවිලෝ. යන ගමන් හේනක පිසිච්චි වැන්දිරියකුත් නිකන් සයිඩ් එකේ පෙන්නගෙන ගියා. ඉන්නන කියලා ශ්‍රී ලංකාවේ 500ක් පෙන්නලා හනවා. ලස්සන නැද්ද? කියවන්නේ සූත්‍රේ කකුල් දෙක පෙරලහන බලපන් කකුල් දෙක දිහා පරිවි කකුල් වගේ ආසයි තෙන්නත් කියලා. ඉතින් නන්දාවන් කියන ආසයි කියන. එතකොට නන්දා අයියෝ පිස්සු කතා කරනතර තෙක් පුරුටු ඇඳිලි වගේ සාංශ මේ 55 හම්බ වෙනවනම් ඊට වැඩිය වැඩි හරි එහෙනම් වැඩි හරි කොන්ත්‍රාක්ට් එක සයින් කරනවා එතනම අද්ද ගිහිල්ලා ඉඳලා භාවනා කරන්න ඕනේ 500ම දෙනවා කියලා. උදාහරණයක් ට්‍රික් එක වටක් බලන්න. අද කෙරුවත් අපි ගෑයි බුද්ධාම විකුණන කණ්ඩ හදනවා. සම්පූර්ණ වැරදි වැඩක් කරන්නේ කාමයේ පෙන්වන්න හදනවා මේ ලස්සන කාමෙන් ආතුර වෙච්ච කෙනෙකුට කියලා. නැත්නම් ඔය පොත කියූපේ කෙනෙක් එන්නේ උසාවියට. එන්නේ. එන්න බෑ ඒක සුද්දට ලියලා තියෙනවා. ඉතින් ඊ දවසේ කියලා නන්දහමඳුරන්ට රෑ නෑ දවල්නේ භාවනාව. ඉතින් කට්ටි ළඟලා අහනවා සුරංගනාව ලැබුණද? මොකද අනිකාමරු දන්නවා මෙයාගේ ආතුරකම. ඉතින් මේ හඳුරන්නේ බලපන් බීයේ කුණුහරුපැන් නිසා මොන වසවිලි ලැජ්ජාවක්ද මට? ඈ මේ උපදින කොට පැති එකක් නෙමෙයි පස්සේ හම්බෙච්ච එකක් නෙමෙයි. පස්සේ පොඩ පැන්නට පස්සේ රහත් වුණාට පස්සේ හැම කෙනාම අහනවා "වැටි හරිද?" සුරංගනාව ලැබුණා. මේ වගේ එකක් සෙල්ලම් කරන්න මේ වගේ උපක්‍රමයක් සෙල්ලම් කරන්න බුදුහාමරක කොච්චර කරුණාවක් කොච්චර ඥානයක් තියෙන්න ඕනද කියලා. මේක කරලා වැරදුනා නම් මොකද වෙන්නේ කියලා හිතන්න බුද්ධහමරට. මොකද්ද හම්බ වෙන්නේ සාසන දිතුරු වෙන්නේ. නම් බුදුහාමුදුරුවෝ දාන 100ක්ම හරිනවා. නන්දහම වැවිලා තියෙන බෙරුම් පුරා. පස්සේ රූපනන්දාවත් පැවිදි වෙනවා. රූපනන්දාවත් රහත් වෙනවා. මේ සේරම කරන්න බුදුරජාණන්සේ මේ හොටුවක් කරන ගෑණියක් වෙනුවට ඇස්පිල්ලම් ගහන නැති සුරංගනාවියක් වෙන්න රූපේ දසන සමේ සංසග්ගේ සමන සංසග්ගේ මනස ලෝකෙන් දිවි ලෝකෙට ගෙනියනවා. ගෙනිච්චල් පස්සේ පුදුම ආශාවක් ඇති වෙනවා. ඊට පස්සේ රෑ දැන් නොකා භාවනා කරනවා කියවම සිම්පල්. ඉස්සෙල්ලා රැයක් භාවනා කරපම් භාවනා කරපම් රැයනක හිටපම් කිව්වොත් එම අයියෝ මොන දෙයකටද ඇති වැඩක් නැහැ රූපනන්දාවක් නැතිලා රැයට කණ්ඩත් නැතුව මේ ඉඳගෙන භාවනා කරනවා මේක මල කටුකයක් දැන් එහෙම නැහැ දැන් රැය හතර පහ එක දිගට භාවනා කරනවා මොකද මසවුලක හිත තියෙනවා ඒකට පටලවන්නේ ඊට වැඩි නරක කෙලෙසයක් අයින් කරන්න ඉතින් පුංචි කෙලෙසයක් දෙනවා ඊට පස්සේ ඒකත් ගෙවම් කරනවා <clears throat> ඒක ගෙවම් වෙන වෙලාවේ තමයි ට්‍රික් එක තේරෙන්නේ ඒ වෙලාවේ බය වෙනවනම් අසත්පුරුෂයි. ඒ වෙලාවේ දැන් භාවනා හරියනවා ප්‍රතිපත්තිය හරියනවා මේ කෙලෙස් අඩු වෙනවා කියලා දන්නවනම් සත්පුරුෂයි. ඉතින් අසත්පුරුෂ භාවයෙන් සත්පුරුෂ භාවයට යන්නේ යතරමැද බුදුහාම කරන බණ කියන්නේ. භාවනා කරන ගමන් බණ කියලා හිත හදලා දෙන්න. එතකොට යාර තේරෙන්නේ මට ගොඩාක් මේ ලකුණු තිබිලා තියෙනවා. මම දැනගෙන හිටියේ නෑ. මම මේවා දන්නේ මේ භාවනා ප්‍රතිඵල කියලා මං හිතුවේ මගේ පව් කියලා. මං හිතුවේ මගේ කෙලෙස් කියලා. මං හිතුවේ මගේ සීල නැතිකම කියලා. මං හිතුවේ මම අභව්‍ය පුද්ගලෙක් කියලා. ඒක සාසයට ගැලපෙන්නේ. සාසනේ කවදාකවත් කාටවත් නිග්‍රහ කරන්නේ මොනම හේතුවක් නිසා නිග්‍රහ කරන්න කියනවා ඒක ඇත්ත. ඔබට හැදෙන්න පුළුවන්. ඔබට ඉස්සරහට මේ දෙයට හැදෙන්න පුළුවන් ඔබ මිනිස්සෙක්. ඔබ හිතාගෙන තියෙන බරු, හිතාගෙන තියෙන බන්ධන සේරම කාමයි. තණ්හා දුතිය පුරුෂෝ. ජීගමත් දාන සංසාරා. මුළු සංසාරේ පුරාටම අපිට දෙවන්නේක් දෙවන්නේක් විදිහට තණ්හාව, ඉට්ටි භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවති. මම මෙතන අරයයිතන. ඔන්න ඔය දෙක තියෙන තාක්කල් අපි වාද. අපි කරතර බඳවත ගුණෙක් වගේ. මේ මනුස්සකම පිරිච්ච එකක් ඥානකම නා පිරිමකම උනත් පිරිච්ච එකක් තව බෙටර් හාෆ් කියලා එකක් නැහැ. හොඳ අනිත් පළුව කියලා එකක් නැහැ. එහා පැත්තක් තියෙන තාක්කල් අපි 16යි අපි කඳුරනවා අපි කාලකන්. අපිට සාපලද්ද. මනුස්සකම මේක තියෙන අයිත් භාවිතාවක් බවක් නැහැ. මම ධම්මෝ විනානති පිතාච මාතා. ධර්මයෙන් තොර මවක් යක් නැහැ කියලා දැනගත්ත ගමන් ඒතමාදී ඥාඤ්ඤත්තා දුක්ඛස්ස සම්භවං. දුක හටගන්නේ අපේක්ෂාව තුළ. ස්නේහය තුළ. සංසග්ගය තුළ. ඒ කියන්නේ මම දැන් මෙතන ඉන්න මිනිහට සංසග්ගයක් නැහැ, ස්නේහයක් නැහැ, අපේක්ෂාවක් නැහැ. ඒතරම නිවන. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ අපේක්ෂාවක් නැහැ. ඉස්සරම ගියාට එන්නේ toy චිත්තක්ෂණේනේ. ඒක ස්නේහයක් නැහැ. අහවලදී අඩුපාඩුවක් කියලා එකක් නැහැ. සංසග්ගිකුත් නැහැ. බුදුහාමරන්ට සංසර්ගයක් නැහැ. ඉතින් අපිට මෙච්චර ලස්සනට මේ මම දැන් මෙතන නිවන තියෙද්දී අපේ හිත කොච්චර මගොඩ දාපු මාළුවෙක් වගේ කැලෙන් එළියට ගත්ත ඩුබීමෙක් වගේ ඌඩුවකට දාපු කුරුල්ලෙක් වගේ සැලෙනවද? ඒ තරම් කාමයට ආසයි. දුක් වෙන්න එපා හැමෝගෙම හැටි. මේක එක්කෙනෙකුට හැදිච්ච හොරිනම් Tamanට විතරක් කරනවා සොරි කියවට කමන්නේ. ඔක්කොටම හොරි කියනවනම් සොරි කියන්න දෙයක් නැහැ. ඒක හැටිනේ. ඔක්කොටම හොරිනේ. දැන් මේ හොරිය ඔක්කොටම තියෙන එක. බුදුරජාණන්සේ කිව්ව ඔක්කොම මානවයර තියෙන තත්ත්වයක් මේ චිත්ත නියාමයක්. උඹට මම රහස කියලා දෙන්නම්. අනික් මිනිස්සු සැල්ල පස්සට ගියාට පස්සට යන්න. පාදිකට ඉස්සරහට ඵලයක්. ඒතර කොච්චර කාමෙ තිබ්බත් කොච්චර දර්ශන තිබ්බත් කොච්චර ශ්‍රවණ තිබුණත් කොච්චර සමුල්ලේපන තිබුණත් කොච්චර සංසග්ග තිබුණා සම්භෝග තිබුණා කපාගෙන යන්න. අපි කපාන ගිහිල්ලා තියෙන්නේ. සෑහෙන දුරට කපලා තියෙන අපි දන්නේ නැතිකමයි තියෙන්නේ. ධර්මයෙන් පෙන්ලා දෙන්නේ ඒකේ තියෙන තෙදවත්කම. වටිනාකම මෙච්චර කාමයෙන් දැද්දිත් අපිට පුළුවන් වුණා తాවකාලිකව ඒ කාම වස්තු නිවෙන්න වෙන්න. අපිට පුළුවන්කම තියෙනවා චිත්තක්ෂණ වශයෙන් කාම සංඥාවෙන් තොර වෙන්න. අපිට පුළුවන්කම තියෙනවා ඒක අයින් කිරීම සඳහා මම රූපෙක ඉන්න බව දැනගන්න. රූපේ ගැන දැනගන්න දැනගන්න අපිට තියෙනවා රූපෙන් ගෙවක් වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ අතවාසියට දෙන දෙයක්. ආන්න ඒකට සාතර වෙච්ච ගම මේ මනුස්සයා රූපෙත් ගෙවන් වුණාට පස්සේ රූප සංඥාවෙන් ගෙවන් වුණාට පස්සේ <clears throat> ශබ්දකමේදී කියනවනම් අරූපායතන ධාන වලට ආකාදානං ඡායස විඥානං ඡායසට යන භාවනා විපස්සනා කරන තමයි හිස්තරක ඉන්නා වගේ අවකාශයේ ඉන්නා වගේ සෑහලුවක් තේරෙන පටන් ගන්නවා. ඒකට මේ බෞද්ධ වෙලාවෙ ඉපදෙන්න ඕනේ ඒකට මේ වෙනම විනිසන වලට බැලලා භාවනා කරන්න ඕනේ ඕනම කෙනෙකුට තියෙන එකක් අපි දන්නේ නැහැ. මේක ඉස්මතු කළ තුනට පස්සේ අපි නිසන් වලට ස්තුතිවන්ත වෙනවා. අපි ධර්මයට ස්තුතිවන්ත වෙනවා මොකද මේකනේ පාර කියලා දුන්නේ. නමුත් මේ ධර්මේ කදාකත් ආපහු යමක් අපේක්ෂා කරන්නේ. දැන් මේ තරම නෛර්යානික මේ කටයුතු කරන නිසා කාට හරි තේරෙනවා නම් අපි මේ බැඳී ඇලී ජීවත් වුණාට තනියම ඉපදින්නේ තනියම බැරේ. ඔය කොච්චර බන්ධන තිබුණත් ඒක අපිට ඉන්නකන් දුක දෙන්නත් මරණ මොහොතදී තක්කු මොකක්ද දෙන්න මිසක් මේ අපි බන්ධනයක් වශයෙන් තියාන කාණ්ඩ බොන්න දෙන එකෙකුට බෑ අපේ ඒ සුභ සිද්ධිය සලකන්න. උන්ට පුළුවන් වෙන අපිට බරක් වෙන්න විතරයි, වදයක් වෙන්න විතරයි, කරදරයක් කරන්න විතරයි. ඒක උන්ගේ දෝෂයක් නෙවෙයි, ඒක තමයි සංදාරය කියන්නේ. ඒ නිසා උඹලගේ දේ උඹලා කරගනින්න. මට පුළුවන් හරියට මම කරන්න. හැබැයි මගේ ඇඟේ එල්ලෙන්න එපා. දිවිලෝ කියන්නේ ගමරාලගේ බඳේ එල්ලිච්ච අඟුව වගේ. තනියම ගිහලා ගමරාල දිවිලෝ ගෙහිලා කතාව දන්නවනේ. දෙවෙනිදාසේ නා පවුලට ගියපු ගමන් මුළු ගමම පිටිපස්සෙ එල්ලිච්චාම තේරෙමත් එක්ක ආය අදගෙන වැටුනේ අර හේනටම තමයි. එචා තනියම ගියා නම් දිවිලෝ කියන්නේ ඒක ලේසි. එචා මේ වැඩේ පේන්න තිනවා පෞද්ගලිකව ගැටිය. නිසා සමාජ සමාජශීලී කටයුතු කරන ඇත්තෝ කියනවා අපි හරිත ආත්මార్థකාමී තනියම නිවන් දකින්න හදනවා. ඒක නිසා මේ ඊරවා සාසනෙට yaadෙනිකක් නැහැ කියලා. මොකද අපි තමයි ලෝකේ වැඩිම පැණි සම්ප්‍රදාය. අවුරුදු 2600ක් තිබිලා තියෙනවා තාමත් අපි වැඩිලා නැහැ. ඒ නිසා පුළුවන් නම් ඒක සඳහා අපි කළ යුත්තේ තමයි ඒකෝචරි. එකලා වෙන්න. එකලා වෙලා තමංගේ ඒ ශක්තිය ඇති කරන්න. ඒකෝට අපි සම්බන්ධ වෙනවා නම් වෙන්නේ බුදුන් එක්ක විතරයි. සම්බන්ධ වෙනවනම් ඒ ධර්මයත් එක්ක විතරයි සංඝයත් එක්ක. අපි දන්න මොකක් හරි එක සම්බන්ධ වෙච්ච ගමන් බුදුහාමුදුරු පැත්තකට. මොන හරි එකට අපි අත දීපු ගමන් ධර්මය අපින් ඈත් වෙනවා. මොන දෙයකට සම්බන්ධ වෙනවා සංඝයා ඈත් වෙනවා. ඒ සමීක සම්බර කරා. අපි දැන් ඉතින් සාකල්යෙම දේවල් අල්ලගන්නේ ටික ටික ටික ටික බලන්න මේ දේවල් වලට පොඩ්ඩක් ආයිබෝන් කියලා ටටා කියලා. ලදලද වෙලාවේ ධර්මයත් එක්ක සංඝයත් එක්ක බුදුන් එක සම්බන්ධ වෙනකොට තමයි තේරෙයි කඟ වේනගේ තනියඟ වගේ දෙකට බෙදෙන්නේ නැති ජවයක්. ආනි ජවය තමයි මේ සප්‍රක්‍මචාරීත්වය කියලා කියන්නේ. යෝගය යෝගාවචරය කියලා කියන්නේ. භික්ෂුව කියලා කියන්නේ ඒක කාටවත් නවන්න පුළුවන් එකක්. ඒක මේ මෑතකදී මේ විද්‍යාවෙන් හොයාගත්තනේ මේ ලෝකේ ගොලේ රත් වෙනවා, පරිසරය කෙලසෙනවා, චිත්ත පීඩ ඇති වෙනවා, දූෂණය වෙනවා කියලා. ඒ මිනිස්සුගේ නෑ. එකෙක් හරියට බහන කරොත් මුළු ලෝකෙම චිත්ත පීඩාව නැති කරන්න පුළුවන්. මුළු ලෝකෙම රත්නය කරත කරන්න පුළුවන්. ඒකට ගොඩාක් ඕනේ. එක මිනිස්සෙක් හරියට හදාගත්තොත් සුකෝ බුද්ධාණං උපාදෝ දුහාන් උපදිනලා අපායේ ගින්දර නෙවුණා කියලා කියනවා. ගැරන්ඩියයි මීයයි දෙන්න එකට ළඟ ਬਾඩි වෙලා ඉඳලා තියෙනවා කියලා කියනවා. පූසයි බල්ලා දෙන්න එකනිකා ළඟ ඉඳලා තිබිලා තියෙනවා. කැලේවත් තිබිලා නැහැ වෛරයක්. ඒ බුදුමුක් දෙන වෙලාව. ඒ ගැරන්ඩියෝ භාවනා කරලා නෙවෙයි පූස භාවනා කරන්නේ එක මිනිස්සෙක් එක මිනිස්සෙකුට කරන්න පුළුවන් ගැටි මේ කරුවොත් ලෝකෙම සැනසෙනවා. සුකෝ සංගස සාමග්ගී භාවනා කරන අතර සමගිය ආපු ගමන් පුදුමි පුදුමක්. එකිනෙකා කාකට වැටෙන්න ගියොත් තම තමන්ගේ අයිති වාසිකම් තියනා ගන්නයි මේ චෝදනා කරන්නයි ඒක නිකන් මාන් කලයක්. ඒ ශාවිට පුළුවන් ටිකක් තියෙනවා. පුළුවන් තරම් විවේක වෙන්න, පුළුවන් තරම් නිසද්ද වෙන්න, අනුගේ නිසද්දායට එහෙයි කියන්න සාදු කියන්න බුද්ධාන්තරාණුගේ විවේකයට ස්තුතිවන්ත වෙලා සමග්ගානන්ත පොසුකෝ කියනකොට අපි කඟ වෙන්න වගේ සෙනඟක් අතර ඉන්න වෙන්න පුළුවන්. නමුත් අපි මේ ආකල්පය හැදිච්ච ගමන් ඒක භාවනා නොකරන අයට ලොකු ආදර්ශයක්. අපටත් පාට වුණාට පස්සේ ගැම්මක් ඇති කරලා දෙනවා. ඉතින් ඒක මම මුලින් පටන් ගත්තා වගේ මේක කිව්වට හරියන්නේ නැහැ. මේකට පියවරක්වත් තිබෙන්නේ නැති අය ඉදිරියට. පියවරක් තිබ්බා ඉදිරියට කිව්වහම අනේ මේ ටිකක් අපි තනියම කරගෙන තියෙනවා. ඉදිරියටත් අපිට යන්න ඒකෙන් ආදර්ශයක් ලැබෙනවා කියලා තල්වදා ගන්න පුළුවන් වුණොත් ඒක තමන්ගේ සාධනෙට විශාල ආදර්ශයක් වෙනවා සාමූහික වශයෙන් උත් විශාල ගැම්මක් වෙනවා ඒ විදිහට සියලු දිනාටම ධර්ම දේශනාව ගැම්මක් ආදර්ශයක් ශ්‍රද්ධාවක් වීරියක් සතියක් සමාධියක් ප්‍රඥාවක් වඩපත් වේවා කියන අදහසෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා මේ වෙලාවේ ධර්ම දේශනාවේ චාරිත්‍රාක් ඉතුරු කරන දිනවා ඒ වෙලාවෙම ධර්ම සාකච්ඡාවට යන සුළු විනාඩි ගානකට. ඉතින් ඒක පාට හරි මේ දැන් ඉතිරිපත් කරපු අදහස් මතින් හෝ දාදාල් දෙකින් සම්බන්ධ කරගෙන ඉතාවතාජාති ගාථා ජාන කරන්න ඉස්සලා කතා කරොත් හොඳයි යමක් කියලා තියෙනවා කරුණාකර ඉතිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටුවා. එහෙම නැත්නම් අපි පේන පේන කාටත් පින් පැවිදීමේ දේශනා වාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් තවත් කොටසක් කියනවා කඩේ වෙන්නේ අනේකට කියන්නේ. මේ දෙකෙන් දැන් මේ පරිවර්තනය වෙන්නේ කොහොමද කියන එක උදාහරණයක් ගත්තේ කියන එක ඒ කියලා තියෙනවා මේ ගෑණියක් වලල්ලක් එක වලල්ලක් අතේ දැම්මොත් සද්ද නැහැ. වලු දෙකක් දැම්මොත් සලසලම් ගන්නවනේ. තනි වලල්ලක් අතේ දැම්මට නලියන්නේ නැහැ. දෙක දාපු ගමන් නලියන නිසා තනි වෙච්ච ගමන් කිසි ගෝසාවක් නැහැ. දෙන්නෙක් වෙච්ච ගමන් කච කචේ පටන් ගන්නවා. තුන ගෝසාව තනියක් වර්ක්මයා දෙක දෙයියෝ තුන ගම හතර කෝලාහලයි. අපි හරි කැමති හතර දිනකට වැඩි ඉන්න තැනක ඉන්න. නිතරම කෝලාහලයි. ඒකල කියනවා මේ ටෙන්ෂන් එකනේ. හරි මේ බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා. heart attack නේ කියලා. ඒ මේ ඉන්නේ වදකා ගන්නක. ඉන්නේ මාළු කඩේක. ඉන්නේ කෝලාහලයි. ඒක තමයි කැමැත්ත. තනි වෙනකොට බයයි. يعني විවේකයට හිත මේ නැත්නම් මේ සෞඛ්‍ය සම්පන්නකමට බයයි. ඒකෙල්ලම ගෝසාව මැදින් කියනවා හරියදී මේ කුටි ගහකට ඉඳගත්තර භාවනා හරියන්නේ නැහැ. ඉන්දකම් පොලේ වාරණට භාවනා හරි. ඇත්ත කතාව භාවනා හරියන්න තනි වෙන්න ඕනේ. තනි වෙනකොට සෞඛ්‍ය, තනි වෙනකොට උදේකලාව, තනි වෙනකොට කාටට කාංකරචලයක් නැහැ. ඔය තමයි තනි දැන් ගහක් එක්ක කොච්චර හරි කතා වෙන්න කවදාක හාවු කියන්නේ නැහැ. ගහ කරන්න කියලා කොච්චර හරි බනින්න. හ්ම්. අපේ කෙටිය ඔක එඩිටින් කරනකොට උට කමාන්ඩ් කරන්න මිනිස්සු නැහැ. උදේට පස්සේ ඉවෙන් සිටික උගහක් ළඟට කියලා අයියෙන් කෑගහනවා. ඒ පැත්තේ මිනිස්සු බයලු <laughs> මොකද වෙන්නේ කියලා. ඊට ඒ පරාජිත දින තව ගෙඩින් කරන එක කියලා ඌ සාජන් අන්තිමට. ගහකරන කියලා කමාන්ඩ් කරනවා. මිනිහෙකුට කියවන ගහනවන සීරියස් එකකෝ කොල්ලත් තිබන ගහනවා. ගහක් ඔය මොනවාක්වත් කියන්නේ. ඒ නිසා තනිවීම කඟ වේනගේ අනික හැම සත්තුන්ම අන් දෙකක් තියෙන අතර තනි අඟ දින උතම් බලවත්ම සතා උට බඩගින්නකට මෙහෙම ඉදිරියට යනකොට ගහක් කමනොත් ගහක් පලා කරනවා. උනැතිළු අය රණවිලි එකතු වෙන්නේ ඇඟේ හැප්පුණොත් ඇති බලන්න හදලා තියෙන යකඩෙන් හදපුව මේ සන්නාහයක් වගේ එකක් ඇඟේ තියෙන. නික ආමඩ් කා එකක් වගේ. ඉස්සර අඟ තියාගෙන ගියාම යන්නේ අමුතුදායකට. ඇතාට දාන දෙකයි. හරකෙකුට අං දෙකයි. දෙක කියන්නේ කසාදේ. ඊට පස්සේ ඔගේ ගන්න හොදලා ගන්න දෙයක් නැහැ. ඉවරයි. මට ඒ කසාදේ කියන වචනයට විනා යනවා. මේ මිනිස්සයා සදාචාරයේදී හදාගත්ත පොඩි පිළිකාවක්. ඒකට බේත් නැහැ. මොන જાතියකවත් බේත් නැහැ. මේ සල්ලි දෙවෙනි එක. සල්ලිත් මනුස්සයා සදාචික සරුණ්ඩෝ දෙකම නැහැ. කවදාකවත් ටෙන්ෂන් නැහැ. කවදාවත් පිළිකාර නැහැ. අපිට තියෙන ප්‍රශ්න මොකක්වත් නැහැ. UN නැහැ, UNDP නැහැ, WHO නැහැ, Food Organization මොකුත් නැහැ. ජොලියට බෝ වෙනවා. අපිට මේ හැම ප්‍රශ්නෙම තියෙනවා මොකද විවාහයයි සල්ලි. වෙන මොකක්වත් ඕන දෙකන විලක්කෝ වගේ. පත් වෙච්චාම මායම් වෙලා හිටින්නේ යකා. කොන දෙකම පත් වෙනවනේ. පැවිදි වුණාට පස්සේ විවාහයත් නැහැ. සල්ලිත් නැහැ. ඔක්කොමලා ගණන් ගන්නේ පඬරලක් විදියට වගේ. තිරච්ච අත්තක් විදියට හත්ත පහක වරට මේ අවුරුදු ගණන් කියන්නේ මොනවත් හම්බෙන්නේ නැහැ නේ. අවුරුද්ද නැහැ ඉතින්. අත්ත ගාන්න සල්ලි මොකද වෙන්නේ කියලා බලන්න. විනාශයි. විනාශයි. තන්නේ කරකම්. ඒකම හේත් වෙන තව ගිහිලා ඉතිරි පරාණිකට විනාශයි. මේ මිනිස්සුගේ දෝෂයක් නෙමෙයි. සල්ලි වල දෝෂයක් නැහැ. අල්ලි කියලා කියන්නේ සම්මත කරලා ගත්ත දෙයක්. තවත් වෙන්ව ජීවත් වෙන්න පුළුවන් මම මේ මේ සැරේ මේ මේ කොහෙද ජර්මනියට ගිහලා ලොකු සාහිත්‍ය ගාව හිටපු හොඳම කැපකාරයෙක් ඒ දවස්වල ජර්මනියට ආලා පීසීනියා මට හම් වෙලා ගිය පාරෙන්න බැන්නා සාංශික කියලා දවස් 10ම උපස්ථාන කරා. වසරද ලෙඩ උටයි. වයසයි. දුද්දා වගේ දැන් ජර්මන් කාර්යයක්. මම ජර්මනුත් කතා කරා. ඉතින් මං කව දීසෙන් දැන් බලපන් ඔබට දැන් මේ වයසට යනකොට ගෑණියෙක්වත් හිටියනම් කොත්තමයි ටිකක් හරි දම්බලා දෙනවනේ. දැන් හෙළුවේ නටනකොට රෙද්දක් හරියකට දාන බලපම්බට දැන් ඒකත් නැහනේ. දැන් ඌට හොල්මන් දැන් මොකද කියන්න දන්නේ. ඌ වැත්තක දුර කවුරුත් නැගටි කතා කරන්න කිව්වා මම ලොකු සාන්ති ඉන්න වෙලාවේදී අහුවා ලොකු. ඊට පස්සේ සිරිසෙන උඹ වෙටි කපිටිච්ච කෙනෙක් තව මේ ලෝකේ නැහැ කිව්වා. අපි අපේ නිපති තව කෙනෙක් ඉන්නවා කියලානේ. එහෙම කෙනෙක් ලෝකේ නැහැ. උඹ පටව ගන්නවා. එයාට කියලා එයා අපි බහ ගන්න එපායි, බහ දෙන්න එපායි. එයාට යාම මත් කරගන්න ඕන මත් කරාට පස්සේ තමයි යාමට කරදර කරන්නේ. මත් කිරුවේ නැත්නම් එයා කරදර කරන්නේ නැහැ. බොවිනේ වෙච්ච ගෑණියක් නැහැ. ඊට පස්සේ මටත් කට උත්තර නැහැ. මාත් කිව්වේ ගෑණියක් ගනින් කියන එක නෙවෙයි. මන්නික මන්නිකම කිව්වා ගෑණියක් කරේ ඉතන කොත්තමන්ජයක් කරේ සම්බර දෙනවනේ කියලා. ඌ ඒකට හරීම උත්තරේ මගේම ලොකු සාන්ති හරවන්න දුන්නා. ලොකු සාන්තිගමට පස්සේ ලොකු සාන්ති කිව්වලු සීරිසින මං වෙනිය ප්‍රතිස්ථාව කෙනෙක් මේ ලෝකේ නැහැ. මං ඉපදෙලා තියෙන මගේ කර්ම ගෙවන්න. අපි එහෙම දේට තව එකක් අල්ලන කර්ම වැඩි කරනවා. ඊට පස්සේ ඒකට හේතු කරනවා මේ මේක නිසයි මේ කර්මය සිද්ධ වෙන්නේ කියලා නෑ. ඒක තෝරලා තියෙන්නේ පම්බයි. සල්ලි කිසිම දවසක මොන ප්‍රශ්නකත් විසඳලා නෑ. ප්‍රශ්න වැඩි කරලා තියෙනවා. විශේෂයෙන්ම අද උත්තරමනේදී ආ බලනකොට තිරසනට නැති ප්‍රශ්නයක් අපිට ඇති කරලා තියෙනවා. ඒ නිසා මේ දෙකෙන් වෙන් වෙන්න අදත් පුළුවන් මේ කවුරක්වත් නොදැනගත්තට බෞද්ධ භික්ෂුව විතරක් නෙමේ කතෝලික ෆාදර්ස්ලා ඉන්නවා. පොරොන්දු වෙලා ඉතින් ගියාට පස්සේ කවදාකවත් ස්ත්‍රියව තියා බලන්නේ නැහැ. කවදා සතියද ගන්න. මිනිය තමයි එළියට ගන්න. එවැනි බෞද්ධ එවැනි කතෝලික මොනාස්ට්‍රීස් තියෙනවා කඳු උඩ තියෙන ඉතාම ලස්සන රමණීය දර්ශන හදලා දීලා තියෙනවා. අපේ ආරණ්‍ය වලට වැඩිය හොඳයි. හැබැයි ඒගොල්ලෝ දන්නේ ඇයි සල්ලි පාවිච්චි කරන්නේ නැත්තේ? මොකද්ද ආධිනවානි සංස්ථා? ඉත්‍යාව බලන්නේ නැත්තේයි කියලා දන්නේ. අපි වික්ෂුණාචලා දාන්න මොකද බුදුහාමුදුරුවෝ පෙළේ කියලා දීලා තියෙනවා. ඒ අයගොල්ලන්ට අපි හිතන අපි හරි උතුම්. අපි පල්ලි පාවිච්චි කරන්නේ නැහැ, යාන පාවිච්චි කරන්නේ නැහැ, සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම කියා ගන්නට වැඩිය නොකිය ගන්න භික්ෂුන් වැඩි ඒක මම දන්නවා. නමුත් එහෙම කරන්නේ බුදුහාමර හේතුවක් නැහැ. ඉතින් ලස්සන දෙයක් අවුරුදු 2600 කාවයි කියනක පොඩි සෙල්ලමක් කියලා හිතන්න අවුරුදු 2600ක මේ අත්‍යවශ්‍ය දෙකම මිනිස්සු ඔක්කොම පණේ පාගෙද හටන් කරද්දී ශාසනයක් තියෙනවා. අද කරත හැකි. එව්වයි ලෝකෙදී නාස්චරි දේවල්. අසනයි සායනා හිතවිල්ලක් නැති කරන්න කියන එකත් හිතවිල්ලක්. ඊට පස්සේ කටයුතු කරන්නේ ඊට පස්සේ හිතවිල්ලට ආන. මම දැන් මම කියන එක තේරෙන්නේ. මට හිතවිල්ල නැති වේවා කියලා හිතන්නේ තේ හිතවිල්ලක්. ඉතින් හොරාගේ අම්මයි පේනකොට හොරා මගේ පුතා තමයි හොරකම් කරුවේ කියලා අම්මා කියයි කියලා හිතනවා. ඉතින් හරියට කියයි කියලා හිතනවද අම්මා? එලා හිතත් එක්ක ගිහිල්ලා හිතේ නැති කරන්න හලස් කරනවා කියලා කියන්නේ හොරාගේ අම්මයි පේන ඇහිල්ලක් තමයි. ඔතන ඒකට උපක්‍රමයක් තියෙනවා. හිතේ නැති කරන රූපයක් එක්ක සම්බන්ධයි. රූපයක සම්බන්ධ වෙනකොට මේ හිතේ නැතිලා නෙවෙයි හිතේ නිකම්ම තල්ලු වෙලා. දන්නේම නැහැ. එන්න එක දැනගත්ත දවසේ භාවනාව ඉදිරියට යනවා. අපි දන්නේ ඇත්තටම මේ ආනපාන හිත තියන්නේ කියලා දන්නේ. ඉතින් අපි හිතන හිතවිල් නැති කරන්න කතා කරනකොට ආනපාන නිකම්ම කොම් කියලා. ඒක පැත්තක දාලා ආනපානෙත් එක්ක ගත කරනකොට හිතවිල් නිකම්ම කොම් කියලා. ඒ තරම්ම ඒක මේ තමන් තෝරන්නේ මොකද්ද? ඒකේ ජයග්‍රහණය කියන්නේ. හිතවිලි තිබේවා කියලා හෝ නැතිවා කියලා දෙකම එකම කක්කා. ඒ වෙනුවට ආනපානෙත් එක්ක පුළුවන් තරම් අසුරවත් ගන්න. ආසසන්නේ දෙන්නේ මේ මම ඇත්තටම ඒක ආශ්චර්ය තමයි මේ ඇත්තටම ඒකෙන් ඉස්සර ජීවිත කරේම ඔය සිකියුරිටි ඉස්සරහ දාගෙන ඒ වස්තු පාන්නේ ඒක ඉස්සරහ දාගෙන මොකටද කුටි දිගාගෙන ඌවා එතකොට පුදුමාකාර මේ මල් මාලකා පිළිගන්න පිළිගන්නේ ඒකත් අපි ඕකම වඩවඩ ඉන්නකොට ඒක කිසි වෙසක් ගන්නුනේ ඒකේ හරි සොබයක් ඒකේ හරි වටිනාකමක් හරි මේ දාර්ශනිකයක් දාර්ශනිකව මේ අන්ත වඩා ඉතල ඥානවන්තයි කියලා හිතේ ඥානවන්තයි නමුත් මෙතෙන් ඇවිල්ලා අර අරමුණේ දැකී ප්‍රත්‍ය තමයි තේරෙන්නේ අර මේක විහෙතයි කියන්නේ. හැබැයි ඉතින්දී අර වේදක වේදක දෙරුම් ගන්නට අතර වේග පොදු පරිවර්තනය. හැබැයි මේ ඉස්සරහට වේදක දෙරුම් ගන්න පස්සේ වේද නැති කරට අර යුතුය උපක්‍රමය තමයි අර ඉතිවි තල්ලු කරලා තල්ලු කරලා ගාණය දෙක තමයි මේ මේ මේ ඉසර්ගදත්ත මහරජ කියලා ඉන්දියාවේ හිටියා දැන් අවුරුදු 10කට 15 ඉස්සර නැතුනේ මිනිසයා. ඥානි කියලා කියන්නේ තරම ලොකු දැනුමක් තියෙන මිනිසෙක්. අපි යගේ බිස්නස් එක බීඩි. බීඩි බබා කියලා කියන්නේ. ඉතින් මිනිහෝ ඥානි වුණත් බීඩි වුණා. ඉතින් ලෝකෙ හැම පැත්තෙම මිනිස්සුන් කොහොම සරලව කොහොම ලීසිර උත්තර දෙනවා. ඉතින් එක දවසක් මිනිසෙක් ගිහිලාවලු මේ ඉන්දියානු ජාතික Hindu මෙයා Hinduම නෙවෙයි හැබැයි ඉතින් පොට්ටු කියනවා ඒ ඒ සම්ප්‍රදාය ඉන්නේ. මිනිසෙක් ගිහිලා කියන්නේ ඥානි ඥානි දැන් ওই බීඩි බීඩලට ඇබ්බැහිලා නේද ඉන්නේ කියලා. එයාගේ චරිතේ කැලලක් නෙමෙයි. විවිධයක් ගැන කල්පනා කරනකොට බීඩි බීමක් ගැන දිගට කරනකොට එතකොට ඥානිය අවලේ මනසකේ දැන් ඔයා බීඩි නොබීමටත් බැ වෙලා නේද ඉන්නේ කියලා. නැත්තම් මං වගේ නේ ඔයගේ ප්‍රශ්නයක් අහන දෙකම එකනේ. මම බීඩි බීමටත් බැ වෙලා තිනවා බීඩි නොබීමටත් බැ වෙලා තින දෙකම බැයි. එච්චරයි හිතවිලි ගැන අයින් කරන්න හේතුවත් තියාගන්න හේතුවත් දෙකම කක්කා. කරන්න බෑ. ඒ වෙනුවට හොඳයි රූප ධර්මයක් ගැන කල්පනා කරලා ඉතිරි වලට ගන්න මයින්ඩ් යෝන් බිස්නස් උඹට වැඩ කරගෙන ඉන්නවනේ හිටපන් නැත්තම් ඵලයන් මං වැඩක් අත්ත ගන්න ගියොත් ඔය පැත්තේ ඒක බලාපොරොත්තු වෙන්නේම අපේ ප්‍රතික්‍රියාව විතර ප්‍රතික්‍රියා දීපු ගමන් එයා ගැටේක දාන එචගෙන් ආවන්නේ මම කියලා නෙවෙයි ආවේ ආයමන උත ඉඳගෙන ඉඳ ඵලයන් ඵලයන් කියන්නත් ඒවා වරෙන් කියන්නත් තිබා මං එන්න කියලා වෙයි කියන්නකෝ ඒක කියන්නේ සෝරි මම වෙන වැඩක නං ඊට පස්සට මම මේ රූප ධර්මයත් එක්ක සාකච්ඡාවක් මේ කරා ඒක වුණාට පස්සේ එන්න. ඉච්චිවිදි කවදාකවත් ඉවසන්නේ නැහැ. ආවොත් එක්ක මට ගහලා යනවා නැත්තම් ඌම දිව අපාගෙන යනවා. දැන් හිතීල ගැන හිතීම ඥානයක් කියලා හිතන එක එකම තකතිරුකම. ඒකට කියලා කියන්නේ උභේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා. මේක වංචනික ධර්මයක්. ඒ කියන්නේ හිතීල ගැන සභාවේ කතා කරන්නත් එපා. සභාවෙන් පිටිපස්සේ කතා කරන්නත් එපා. කිසිම දවසක හොඳක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට රූප ධර්මයක් එක බුදුආන්තරංග අසරපවත්තන. එතකොට පුංචි කල පුංචි බෝතලෙට වතුර බින්දු බින්දු යනකොට අපිට නොකිය වාතේ පිට වෙනවා. මේ වතුර බින්දු දාන්න අමාරු. ඒක දාන්න ඕනේ කඳුල කඳුල. රූපේ එක චිත්තක්ෂණය. ඊගා චිත්තක්ෂණය. ඊගා මොහොත වෙන්න අරින්න. අන්තිමට අර බෝතලේ පිටිච්ච ප්‍රමාණයට වාතේ ගිහිල්ලා. වාතේ යන්නේ කියලා නෙමෙයි. එහෙම නැත්තම් වාතේ යවන්න බෑ. එනිසා බුදුරජාණන්සේ ක්‍රමයේ දැනගෙන ක්‍රම වේදයක් අපිට උගන්ලා තියෙනවා. අපි ඒතිේදී අපේ ක්‍රම වේද හිතන්න හදනවා. හිතවිලි හිතවිලි මාර්ගෙ නැති කරන්න. හිතවිලි මාර්ගයෙන් පුළුවන්. රූපයකට යනවා කියන හිතවිල්ල දාන්න. හිතවිලි එනකොට රූපයකට යන්න. ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න. 100ට 100 සාර්ථකයි. ආය මොනම කතාවක්වත් නැහැ. ඒක කිරි ගහට මෝල් ගහෙන් යනවා වගේ සාර්ථක දෙයක්. ශානි භාෂාවෙන් සමත කරනකොට ලක්ෂණ වල විදර්ශනා කරනකොට ආකාශ පාවෙන ස්වභාවය ඔය කිය ඔය කියන එක නම් පැහැදිලි කළොත් මම අහගෙන ඉන්නවා මේ මම දැන් ගොඩක් කතා කරලා ඉන්නේ මොකද්ද කියන්නේ ඒව අත්දැකලා තියෙනවා ඒ ටික කියමු මේ දැන් මගෙන්ම ඉල්ලන්නේ මොකද්ද ඔය දන්න ටික කිව්වා හොඳයි කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ භාවනාව ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ කරගෙන යනකොට ක්‍රමානුකූලව සිතුවිලි වෙනත් සංඥා චේතනා කිසිදයක් ඉන්න අවස්ථාවක් ලැබෙනවා ඒ ලැබෙන අවස්ථාවේදී නිකාම් දෙක ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ඉන්දිකට ඉන්දිකට මතුවීමක් වෙනවා ඒකේ ටික වෙලාවක් ඉන්නකොට ඒ මෙනෙහි කිරීම නිසා අයම නැතිවෙනවා. මෙනෙහි නොකර ඉඳලා බලන්න. ඒක මේ වෙනදී හොඳයි කියලා හිතනවා. කැලයක් අස්සේ දන ගාගෙන කුර ගාගෙන වැස්සේ කුඩලු කඩ කඩ යන මිනිස්සෙකුට ඊටගෙන යන්න පුළුවන් කල්ලිලියක් හම්බුනා කියලා හිතන්නකෝ. රින්ග රින්ග යන මිනිහට කල්ලිලිය හම්බුනාට පස්සේ ඒක හොඳද නරකද කියලා මිනිහෙන් අහන්න එපා. හොඳ නැත්නම් කල්ලියට බලයක්. රින්ගපන්. කල්ලිලිය යන්න ඕනේ ඒක බලයක්. ආයෙ කල්ලි කියන ගමන් අර කැත්තට යන්න හදනවා කියලා කියන්නේ ඒක තමයි මෙනේ කරන්නේ. විවේක හම් වෙච්ච වෙලා ඉබේ යන විවේක කම්බය මෙනේ කරන්නේ. ආයි මොකට ආය අර කටුවකුලට යන්න හදන. ආයසර කිසිත කටුවකුල යන්න වෙයි පාර වෙනම දෙයක්. කලෙලිය හම් වෙච්ච කලෙලියක් කියලා දන්නවනේ. වෙල්ලිලිය හම් වෙච්ච වෙල්ලිලියත් කියලා දන්නවනේ. හඳේලිය හම් වෙච්ච හඳේලිය කියලා දන්නවනේ. දැන් ආය මෙනේ කරන්නේ මොකටද? ඒකට තමන්නේ ගත්තේ මෙනේ කියන තමන්ට ආදීනවා තියෙනවා. අනිත් දවසේ ඉස්තරහණයක් කරන අනිත් දවසේ මෙන්න නොකර ඉඳලා බලන්න ඒක විවේකේ තියෙනවා. ওই ටික මං කියයි කියලා හිතනද මගෙන් ඇහුවට මම දන්නේ නැහැ නේ ඕක කියන්නේ මම. දර්ශනන්තයි. එතන මෙනෙහි නොකර ඉන්නකොට ඒක ඒක තමයි මං අහන්නේ. අනිදාල් කියලා කරපන්. මේක ඒක දැන් ඊළාට මම මම එකට දාන්නම්. උඹරේ උඹට වැඩිය මං කට්ටයි. මට කමටා සුද්ධ කරන ගැඟරින්ද නෙමෙයි දත් ගන්නවා වගේ. ආයි ගහුව ඉන්ජෙක්ෂන් එක කරපුවා ඇල්ලුවා ජර ජර ගාල ගලන. ඉතින් උංගෙ දෙනේ කමටා සුද්ධ කරන්න යන්නේ දත් කලවන්න පොඩි බින්දා. ගලවනවා දත් ආයි මොකක්වත් නැහැ. නැත්ත වැඩක් නැහැ නේ මේකේ ඔච්චරලා පොඩි බින්දා. ඉතින් උංගෙ දෙනේ බයයි අනුන් දත් ගලවනවා බලාගෙන ඉඳලා දුවනවා. අම්මෝ බෑ මේක මේ වැරද්දක් කරනකොට උසාවියට ගෙන් චරිත දඩුවක් කරන්න මෙතන. එහෙනම් ගෙවල් වලට ලබත් කලම් කියන හිටපන්. මේ ආවොත් තිබ්බ කාගුවර තිබ්බ ඇල්ලුවා ගලවනවා දැන්. නයින්ගේ දත් ගලවන්නේ අයිකොන්ට කිව්ව. අනේ කිසිම අනුකම්පාවක් මොකොත් නෑ කට ඇරියා. කෝටු කැලක් තියලා අල්ලනවා දතට පළු ගලවලා යන්නේ. මම දැක්කා එක දවසක් ඒ ගලවනවා මං හිතුවා මේ ක්‍රමයකට දාලා ගන්නවා ඇති කියලා. කන්න පොඩ්ඩ වැරදව මරනවා මේක. නෑ මෙහෙම අතින් අල්ල ගන්නවා පතෝල කරලා වගේ කට වතුර ගාලා ඇරලා ඒක පැත්තට ගලකට තියෙන ළඟ අහුවෙච්ච කෝටු ගාලා ගන්න ගහපම ඔක්කොම කැඩලා යනවා. ඒ දත අතරින් තමයි විස මේ ඉන්ජෙක්ෂන් ටියුබ් එක එන්නේ. ඒ පොඩි ඉන්ජෙක්ෂන් ටියුබ් එකක් වගේ තියෙන. ඇතුලේ හිල. ඒ දත මෙහෙම ගියාට පස්සේ මෙහෙම බිල්කවට පස්සේ ඇතුලට විස යනවා. කෑල්ල මාස තේරම ගන්න. අනිත් පැත්තට යනවා. අනිකත් ගාලා අරකට දැම්මම පස්සේ අරට හුන නෑ. ඊට පස්සේ ෆූස් ෆූස් ගාවට වැඩක් නෑ. ඌදාන ඊට පස්සේ කට්ටිය සුත්තෙක් හිටිය මයත් එක්ක සුද්දලා කියලා පූස් පූස් ගන්න සුද්දා බය වෙලා දඟන උඩ මට රෑ දෙක තුනක් නිින්ද යනවා මම බය අපෝ දාලා කඩලා තියෙන්නේ ඒ වුණාට බයයි මේ නයිකාරය දන සුද්ධ බයයි කියලා. ඌ ළඟ තියෙන බූ බූ බූ ගග දත ගලවන්නේ කමාරු ගැදෙවට පස්සේ නෑ නිකන් කරකියාවා. නිකන් පතල කරලා. අයින් පෙනාලේලා. භාවනාවලිය. භාවනාව. ඉතින් මකංග විසාන තුත්ත. තුත්තනි පාත. අද Thank you. සීලේ පිළිසිත කර ගැනීමක් ගැන කියනවා. ඒ සීලේ පිළිසිත කරගත්තේ ඒ ඇයි කොහොමද? ඉතින් අපිට සාමාන්‍ය කේත හැකි මෙතන වගේ ඉන්න පිරිසක් සත්තු මරණ පිරිසක් නෙවෙයි මෙතන ගුරු වෙන්නේ. හොරකම් කරන පිරිසකුත් නෙවෙයිනේ. කාමීත්‍යාචාර කරන පිරිසකුත් නෙවෙයි. මෙතෙන් එන්නේත් ඒකට නෙවෙයි. ඒ ආපු හැම කෙනාම ආදායම් පත්‍රය නිදාසෙන්ද පොලිස් ආධිකයක් ගන්නවත් කියා ගන්නවත් නෙවෙයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක පොඩි දෙයක්ද? ලක්ෂයක් දුන්නොත් කරයි. මරණයි කිව්වොත් කරයි. නිසා අපිට විතරයි සීලයක් කියන කතාව. ඒ දුස්සීලවත් තුන කතා කරන්න යන්න එපා. ඒ මිනිසුන් ඇත්තටම අපි ගැන තීර්ෂ්‍යා හිතන ඇති අනේ කොහොම හරි අපි හත්තුනමර නොමර ඉන්න බව ප්‍රකාශ කරනවා. ඒ නිසා ඇත්තටම කරන්න බෑ. ඒ නිසා අපි ඉන්නේ අපි ඉන්නේ සෑහෙන විශාල පිරිසක් එක වරන 185ක් ලකුණු ලැබලා ඉන්නේ. හැබැයි අපි දන්නේ අපි දන්නේ ආපහු අපි ගෙදර යනවා. අපව සත්තු මැරෙන්න පුළුවන්. ඒත් නිකම හිතන්න අපි සත්තු මරන ලෝකෙ මෙහෙට එන්න ගත්ත තීන්දුව මේ ගුරුත්වාකර්ෂණය තියෙන තැනක රොබට් එකක් ගුරුත්වාකර්ෂණය නැත්තර ගියා වගේ අපිට තියෙන මේකට සන්තෝෂෙකින් ඉන්න එකයි. අපි සතුන් මරන මිනිසුන් රැඩිය ජොලිය ඉන්නවා. අපි හොරගම් කරන මිනිසුන්ට කවුරුහරි දෙන බත් පිට ගාලා සතුටෙන් ඉන්නවා. අපි කාමීත්‍යාචාරය කරනට වැඩිය අපි ඇඟත් එක්ක සතුටෙන් ඉන්නවා. ඔය බොරු කියන්නේ නැහැ. කියලා කියන්නේ නැහැ. ඉස්සචන්නේ පරිසචන්නේ බාහන ප්‍රතිඵලපා. මේමනේ. නිසා අපි ගෙදර ගියාට පස්සේ අපි අම් පෙන්නන්න ඕනේ, රසීන්ද්‍ර පෙන්නන්න ඕනේ. අපිට කියන්නේ අනේ ඒ කට්ටිය උවිලා තියුබත හරිය රසයි. මට පහසුකම්ති ගුණේ විමුතිය ගත්තේ උන්ට හරිය සනීපයි. මට ඔය පැත්තකටලා මගේ වැඩක් කරගන්න පුළුවන් හරිය සනීපයි කියන මිසක තොපි හොඳ නැහැ කියන්නේ මගේ දොර කිල්ල. මට කියන්න තියෙන්නේ තම්බල දෙන බත හම්බ කරන කන බතට වඩා රසයි. එළලදීම පැදුර අපි හදාගත්ත සිටි අනාවට වැඩිය හොඳයි. අපි නන්නා දුන්න පිරිස ලේනෑ ඉන්න වැඩිය හිතවත්. ආයෙසර අපි අතෙන් ගියාම කියන්නේ උඹලටත් අනේ කවදා හරි ගෙදරින් නැති වෙලා තුරුවන් වෙලා යන්න ලැබේවා. මේ පණිවිඩේ ලොකු මුදුබරක්. ඒ ලොකු සීලය ඉහළට නැගීම. සීලේ සමාදන් වෙලා සමාදන් වෙච්ච සීලය ගැන තමයි ආඩම්බර වෙනවම නෙවෙයි. ඒ ගැන ಗುಣ කතා කරනවා. සිල් සමාදන් කරලා සිල් සමාදන් නොමිලේ ලැබෙන්නේ ඕන කෙනෙකුට ඕන වෙලාවක කරන්න පුළුවන් අපි මේ කරන්න බැරි දේවල් ගැන හරියට කල්පනා කරනවා අනේ අර කෙරුවා නම් හොඳයි මේක කරනවා මේ ලේසියට කරන්න පුළුවන් දේ කරලා අපි කරලා තියෙන්නේ අපි ගැන සතුටින් කතා කරනවා ඒ වගේ දුස්සීල කොම් කරන්න යන්නේ ඊට පස්සේ කියනවා බටත් හෙට මං ඉන්න දැන් එන්න පුළුවන් කිසිම බාධා උඹේ ඉතින් දෙන එක මං යනවට වැඩි වටිනවා අඟුලිමාල ඉතින් යන්නේ එක රාහුල කුමාරයාට වැඩි වටිනවා චණ්ඩාසෝක රජුට ඔතෙන් ගියේ එක නිගං අශෝක කෙනෙක් ගියාට වැඩි වටිනවා ඉතින් තියෙන්නේ අපි හිතනවාට සම්පූර්ණයක් අපේ යුනිවර්සිටි එකේ මගේ යුනිවර්සිටි බැච්මේට්ස්ලා කියන්නේ මේ බුද්ධාගම හරියන්නේ මේ හිතුවක්කාරයෙන්ට වෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද මම ඒ තරම් ඒ තරම්ම ශිල්පත කරපු ඒ තරම්ම නොකෑමන ඒ තරම්ම හිතුවක්කාරයි. ඉතින් මම මේව කතා කරනකොට ඒගොල්ලෝ කියනවා අනේ අපි එදත් ඔබට වැඩිය සිල්වන්තයි. හැබැයි අපි එතනමයි. ඔබ ඒ තරම් සිල්ල කඩ කඩ ඉඳලා දැන් මෙතෙන්ට ඇවිල්ලා ඔබ දැන් මහා ලොක්කා වගේ කතා මම කෝ. බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඉතින් කඩපේ කාට තමයි සීලේ වටිනාකම තේරෙන්නේ හැබැයි කැඩුවා වගේම දැන දැන අනිත් පැත්තට යනවා ප්‍රකාශ කරනවා මම මේක කරලා තියෙනවා මම අද නොකරන මම අද සතුටින් ඒක තමයි අදි සීලය කියන්නේ අපි නිතරම ඒ Taman අපේ අම්මලා තාත්තලා නොකරපු අපේ ගුරු නොකරපු දේවල් අපි කරනවා තව ඉස්සරට තව ගොඩක් කරන දේවල් ඒවා ඉබේ කරනවා අපි හැම වෙලාවෙටම යන්නේ අර බමුණගේ බඩගින්නට Taman ගින්නට පපුව හාවෙක්ගේ කතාවක් තියෙන සසජාතකේ වෙන දෙන්න දෙයක් නැහැ ආව පයින්නවා කියන ආව කියනවා මං ආහාරයක් හොයන්න එන්නම් ගිනිකොටක් ගහපන් කියලා. උතර ගිනිකොට සරට ගහපන් කියලා. ඉතින් මම නම් ආව ඇත්තට මත අරිනවා. ඊට පස්සේ උදුවන ඇවිල්ල ඌ මරාගෙන ගහපන් කියනවා කන්නේ. ඊට පස්සේ කියනවා මේ බඩගින්න මට වටිනවා ගිනිකොටක් ගහපන්කෝ. උදුවන පයින්නවා කියනවා. ඒ වගේ තමයි ඔය සීලෙක වල ගින්නක් නැහැ ඒක සීතලක් තියෙන්නේ. කොන්ද පණ නැතිකම තියෙන්නේ. ආශ්‍රය කරන යාළුවෝ හොඳ නැති නිසායි ඔය අසු වෙච්චි වෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කවදාකවත් ඕන කමක් නැත්තේ නෑ. එහෙම ඌරු අසුචි හිටියට සිංහ අසුචිට යන්න ඕන කමක් නැහැ. ඌරු කොච්චර බඩගිනි වුණත් තනකොළ කන්නේත් නැහැ. බුදුහාමර දීලා තියෙනවා මේක මෙච්චර සාක්‍ය සිංහ කුලයක නාතිකම අපිට තියෙද්දි ඇයි අපි යනවනම් පිටිපස්සට යන්නේ? තණ්හා මාන දිටි නිසා. එනිසා අපි ටික ටික ටික ටික අපි වගේ පිරිසක් කොහොම සරපරවත පරතර පිරිසක් මේකත් වැඩිය හොඳින් කරන්නකො ඉමර්ෂන් කියලා බලීර දාර්ශනික හිටියා ඕනම දෙයක් ලෝකෙ මේට වැඩිය හොඳින් කරන්න ක්‍රමයක් තියෙනවා කියලා එයා කිව්වා. අපි කරන ඕනම දෙයක් මේට හොඳින් කරන්න පුළුවන්. බුදුහාමර මේ උජු සූජුච කිව්වේ ඔබ තමයි. අපි දැන් ඍජුයි වඩා ඍජු වෙන්න. වඩා ඍජු වෙච්ච ආදර්ශයක් ඉස්සරහ තියාගන්න. එතකොට ඊට ටික වැඩි. කවදාකවත් හිතන්න මම පිරිසුදුයි. එහෙමනම් එයාගේ දියුණුව එතනම බාධායි. හිතන් තා මේට වැඩි පිරිසුදු කරගන්න ඕනේ. අයිත අපිට ගොඩාක් වෙලා ගත්තා. ඒ නිසා මෙතනින් අපේ අර සාකච්ඡාව දේශනාවත් නිම් සමාප්ත කරන අපි ඊතාවතාසති ගාථා සජ්ජායනා කිරීමේ සතිವಾರේ සමාප්ත කරමු. ඊතාවතාච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. ඊතාවතාච කම්මේහි සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ටා චුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චනකන්තු සාසන ආකාශට්ටා චුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං බුම්මතා දේවානාගා මහිතික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ භාවතිපානවත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හොතු නිපානවත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හොතු නිපානවත්තිය සාදු සාදු සාදු